අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නැත්නම් අපේ වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිසුද්ධි පදහාණං යං තීති කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඒ දසුත්‍ර සූත්‍රයේ ප්‍රශ්න පිළිතුරු ක්‍රමයට එහෙම නැත්නම් සාකච්ඡාවක් ක්‍රමයට මේ ශාසනයේ තියෙන දතයුතු කරුණු විශේෂයෙන්ම බණ භාවනා කරන අයට ඒක විදිහට සංග්‍රහ කරලා ප්‍රස්ථාර කරලා වගුවකට දාලා පෙන්නනවා ඉතින් ඒ නිසා මේ දසුත්තර සූත්‍රය දීඝ සූත්‍රයක්. කෙසේ නමුත් සර්වචන් වහන්සේ අවුරුදු 45ක් ඇතුළත කරන ලදී බුද්ධ කෘත්‍යය හැකි ප්‍රමාණයෙන් පිඩුකරනද ගොනුකරනද ප්‍රස්ථාරගත කරන්න ගත්ත උත්සාහය. ඒක ඉතින් මේසේ වැඩක් නෙවෙයි. සරුවච්චන් වහන්සේගේ කෘත්‍යයක් ඒ ප්‍රස්ථාර කරනවායි කියන එක එහෙම නැත්නම් වගුවකට දානවායි කියන එක පොඩි වැඩක් නෙමෙයි. නිකන් ඔටුවෙක් ඉදිකටු ඉලකින් එහා පැත්ත යන්න හදනවා වගේ. ඒක කරන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට පමණයි. මොකද සාරිපුත්ත ස්වාමීන් වහන්සේට සර්වචන් වහන්සේ ධර්මසේනාධිපති කියන නමක් දීලා තියෙනවා. ඒ නිසා ඒ සාරිපුත්ත ස්වාමීන්සේ තමන් වැඩ හිටපු කාලේ ඒක බුදුරජාණන් වහන්සේගේ බුදු වීමත් පිරුණම් පෑමත් අතරමැද කාලයක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ පූර්ව බුද්ධ ශාසනයේදීම මේ කෝලිත උපතිස්ස දෙනම පැවිදි වුණා. ඊට පස්සේ තම තමන්ගේ කෘත්‍ය සම්පාදනය කරගත්ත සුමාන දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත ඊට පස්සේ සරුවචනන්සි පිරිනම් පාණ්ඩිස්සලා පිරිනම් පෑවා. එතකොට අපි වාගේ මේ අවුරුදු 2000 3000 4000ක් පස්සේ එන ජනතාව ගැන නැත්නම් විනීය ජනතාව ගැන හිතපු ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. බුදුජානනාංශයට ආරාධනා කරලා තියෙනවා මේක කල්පවතින ක්‍රමයකට හදමු ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් එක එක නැවිලා එක එක දේවල් මේකට දාලා වියවුල් කරන්න ඉඩ තියෙනවා. ධර්මයේ අපි පිළිවෙලකට හදමු. විනය පිළිවෙලට හදමු කියන. ඉතින් සර්වජනහන්සේ ඒ ඉල්ලපු පමණින් මේක ඉෂ්ට කරේ නෑ. ඒක විනය පිළිබඳ කතා කරනකොට කියලා තියෙන එක ਸਰුවඥ කෘත්‍යයක්. ඔයගේ ශ්‍රාවකයන්ට අයිති දෙයක් නේකට වෙලාවක් තියෙනවා. ඒ වෙලාව එනකොට සරුවචනන්සේක කරයි. ඒ ගැන කලබල වෙන්න එපා. නමුත් මේ සූත්‍ර පිටකය නැත්නම් ධර්ම කොටාස සාරිපුත්‍ර සාංශ උත්හා දෙකක් කරන් තිනවා සංගීති සූත්‍රය සහ මේ දසුත්‍ර සූත්‍රයේදී සංගීත සූත්‍ර ඔක්කොම එකතම් කරලා තිනවා ගහකට වැඩ දෙන ගෙඩි ටිකක් එකතු කරනවා වගේ. දසුත්‍ර සූත්‍රය වා එකේ කාරණා දෙකේ කාරණා තුනේ කාරණා හතරේ කාරණා විදිහට පෙරලා හලලා සල්ලාඩ කරලා පිට කාටු අයින් කරලා කාටු අයින් කරලා බැත සුද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ දෙකම ඒ සංග්‍රහ කිරීම එකතු කිරීම සහ මේ ප්‍රස්ථාරගත කිරීම කියන දෙක මේ මානව ඉතිහාසයේ ඉස්සෙල්ලම වතාවට දැනුම ගොනු කරපු වතාවක්. එහෙම නැත්නම් දැනුම ප්‍රස්ථාරගත කරපු වතාවක්. ඒකට ඥාන විභාගය කියලා කියනවා. ඥාන ප්‍රස්ථානය කියලා කියනවා. මා විශාල ගැඹුරු විෂයක්. මේ අපිට තේරුම් ගන්නවත් බැරි දේ සම්පූර්ණයෙන්ම වගේ ਸਰවචනාංශයට දෙවෙනි මෙදිර තේරුම් ගන්නවා පිළිවෙලට ගොනු කරලා අපි වගේ කෙනෙකුට යම් කැලක් හැලුනොත් මෙන්න මේක වෙන්න ඇති එතෙන් එන්න පුළුවන් කියන විදිහට මේක මේ ප්‍රහෙලිකා ස්වරූපේ නිකන් ප්‍රස්ථාර ස්වරූපේ වගුවක් විදිහට හදලා දීලා තිනවා. ඒකේ ඒ තමන්ගේ අවබෝධය සඳහා කරපු දෙයක් නෙවෙයි. තනිකරම නිකන් බාහිර සාසනයේ සඳහා මේ අපි වාගේ ජනතාවක් වෙනුවෙන් කරපු වැඩක්. ඉතින් ඒකේ ප්‍රශ්නයක් අහනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා. මේ යෝගාවචරයේක් නැත්නම් මේ සංසාර බය දන්නා කෙනෙක් එහෙම නැත්නම් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් මේ බුද්ධ ශාසනයේ වැඩි යුතු නවය ධර්ම නවය කියලා එකක් තියෙනවා. බුදුහාමරෙම කියලා දෙලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා. ඒ දන්නවද කියලා අහන්නේ අහගෙන ඉන්න සිවණ පිරිසින් උත්තර ලබා ගන්න නෙමෙයි. දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මේ බුදුහාමරෝ කියලා දීපු වැඩි යුතු නම්ම ධර්ම 9යි කියන එකට මාත්‍රකාවට අවධානය ලක් කරන්නයි මේ ප්‍රශ්නේ ආන්නේ. කතමේ නව ධම්මා භාවේ තබ්බා. ඉතින් ඔක්කොමලා දන්නවා මේ සාරිපුත්‍ර සාංශය දැන් උගන්වන්නට හදන පාඩමේ මාත්‍රකාව. මාත්‍රකාව තමයි භාවේ තබ්බ ධර්ම 9. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශය උත්තරයක් දෙනවා. ඒ 9ටම නව පාරිසුද්ධි පධානියංගම්. පාරිශුද්ධ ප්‍රධානාංග නමයක් ගැනයි මම මේ මේක තමයි උත්තරේ. ප්‍රධානාංග කියලා කියන්නේ මහ ප්‍රධාන වීරයක්. පාරිශුද්ධි කියලා කියන්නේ පිරිසිදුවක්. මේ පිරිසිදුව ලබන්න ඕනේ පිරිසිදු ලබා ගන්න අවශ්‍ය කරන්නා වූ මේ ප්‍රධානාංගක් නැත්නම් වැරක් එහෙම නැත්නම් ප්‍රධාන වීරයක් තියෙනවා ඒ වීර්යයෙන් ලබා ගත යුතු අංග 9ක් තියෙනවා ඒකට නමක් තියලා තියෙනවා නව පධානි අංග කියලා නැත්නම් නව පාරිශුද්ධි පධානි අංග කියලා ඊට පස්සේ දැන් පිරිස දන්නවා මෙන්න මේකයි මාතෘකාව. ඊට පස්සේ ඒක නිर्देश වශයෙන් කියනවා ඒක සීල පාරිසුද්ධ සීල විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියංග. චිත්ත විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියංග. දැන් අපි මේ වැඩමුළුවට තියාගත්තේ ඊගාව එක දිට්ටි විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියංග. ඒවා එකිනෙකට එකිනෙකට පෙළ ගැස්සිලා තියෙන්නේ. එහෙම නැතුව මේවා අතනින් මෙතනින් අරගෙන තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා ඒක ඉදිරිපත් කරන්නේ අනුපූර්ව ක්‍රමයකට. ඊට පස්සේ ඒක ඊයේ මතක් කරගත්ත විදිහට අපි තේරුම් ගන්න ඉස්ලාම සූත්‍රමේ වශයෙන් කනට ඇහිලා මෙහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලු මමත් දැනගත්තොත් හොඳයි මේ තමයි මම දැනගන්න වෙලාව නැත්නම් මේ දෙවෙනි වතාව මේ තුන්වෙනි වතාව කියලා ඒ අසුවිරු ඥාන සුතමය ඥාන පොතේ දැනුම ලබා ගන්නවා ලබා ගන්නකොට අපි කියන එකට මේ පාලිය දැනගන්නවා සුතමේ ඥානෙ ලබනවා බණ අහනවායි කියලා ඒ බණ ඇහුවට පස්සේ යම් කිසි කෙනෙක් හිතමු පදහණියංග පහක් ගැන කලින් අහලා තියෙනවයි කිය. මුගක් වෙලාට සූත්‍ර පිටකේ ප්‍රසිද්ධයි ප්‍රධානියංග පහක එනම් මෙතන කොහොමද නමයක් වෙන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ මේ නමයකුත් කියන්නේ පහකුත් කියන්නේ කියලා කෙනෙකුට ඒ තර්කයක් ඇති වෙනවා. දැනීමක් ඇති වෙනවා. අර පහක් විතරක් තියෙනවා කියලා අහපු කෙනෙකුට හිතෙනවා ඒ පොත පෙරලා බලන්න ඕනේ ඒකේ නැද්ද මේ නමය ගැන ඇයි මේ නමයක් කතා කරන්න කියලා. තව තැනක සරුවචනාංශි විසුද්ධි හතක් ගැන කතා කරනවා. ඒකේ නාට හිතනවා එහෙනම් මේ විසුද්ධි හතර මොකද්ද මෙතන එකතු වෙලා තියෙන්නේ. ඒකතු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ උදයක් උගන්වන්න කියලා ඒක තර්ක කරලා ඒකට කියනවා ණය විපස්සනාව කියලා. එහෙම නැත්නම් චින්තාමය ඥාන කියලා. මේක භාවනා නොකර පොතේ දැනුමින් ශාස්ත්‍රීය ක්‍රමයකට ගලපන්නත් පුළුවන්. අර අසුවිරු ඥාන ඇති කෙනාට පමණයි චින්තාමය ඥානය පහළ වෙන්නේ. ඒකත් හැම කෙනාම කරන්නේ නැහැ. හැම කෙනාම එහෙම පොද්දි ගැටි ගැට බල බල ඉන්න වෙලාවක් නැහැ. අදාළ කොටසක් ආවොත් උනන්දුනොත් බලනවා. ඒ බැලීම අපි ශාස්ත්‍රීය වැඩක් කියලා කියනවා. පොතේ ධර්ම සඳහා ශාස්ත්‍රීය ධර්ම වලට ඒකට සැදී පැහැදී කටයුතු කරන්න ඕනේ. ගියාට පස්සේ තේිනවා මේ සරුවච්චන් වහන්සේ එකම දේශනා විලාස රාශියක් තියෙනවා. එක එක තැන්වල එක එක විදිහට දේශනා කරනවා. ඒ දේශනා විලාස එක එකනාගේ චරිතවල හැටියට, අධ්‍යාශය හැටියට පරිසරයේ හැටියට දේශනා කරනවා. ඒක නිසා කවුරු හරි වාද කරන්න ගත්තොත් ප්‍රධානී අංග කියනවා නමයක් නැහැ පහයි කියලා. ඉතින් යාගේ තියෙන පටුකම තමයි. දන්නේ නැතිකම. පහ ඇත්ත. නමුත් තව තැනක නමයක් තියෙනවා. තව තැනක විසුද්ධි හතක් තියෙනවා. තව තැනක නමයක් තියෙනවා. ඉතින් අර දන්නේ නැති ගොල්ල මේව අල්ලගෙන රණ්ඩුව සඳහා උරුට්ටුව සඳහා ගැටුම සඳහා පාවිච්චි කරනවා. නමුත් ධර්මයේ තියෙන්නේම ගැටුම සඳහා නෙවෙයි. වාද කරන්න නෙවෙයි. ආ හොඳයි ඒකද තියෙනවද කියලා බලලා ඒකත් අරකට එක ගලපලා මේකට උත්සාහ කරලා බැලුවොත් පේනවා ඒ අවස්ථාවේ හැටියට සරුවචනන්සේ දේශනා කරලා තිනවා සාරිපුත්‍ර ස්වාමීන් අපි මේ ශාසනය අපිට ඉන්න පෙළපතේ ලොක්කා නැත්නම් ලොකු අයියා වගේ අපිට කියලා දෙනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ අනුව බලනකොට අපි ඊයේ දවසේ තීරුම් ගත්තේ මේ කියන ditthi visuddhiya ditthi visuddhi parisuddhiya විසුද්ධිය කියවත් පාරිශුද්ධිය කියවත් බොහෝ විට වචන දෙකම සමානයි. කෙනෙකුට අදාළ වෙන්නේ විශේෂයෙන්ම ප්‍රායෝගිකව එයා සීලයක් ගැන පිළිගන්න කෙනෙක්. ඒ වගේම සීලයක පිහිටපු කෙනෙක්. ඒ වගේම එnde ende ende මම තවදුරටත් ශිල්වන්ත වෙන්න ඕනේ. අදි සීලයකට පුළුවන් නම් මං යන්න ඕනේ කියන හිතන කෙනෙකුට තමයි මේකේ අදාළ භාවයක් වැටේ. ඊට පස්සේ යා ඒ සීලයක් ප්‍රාර්ථනා කරපමණින් බෑ. ඒකට කැප කරන්න ඕනේ. තමන්ගේ කාය වචන දෙක හික්මා ගැන යම් ප්‍රමාණයකට හිතයට වැඩි උසස් තත්යකටපත් වෙලා ඒ සීලය ඒ සමාදන් කරගත්ත කය වචන දෙකේ ආධාරයෙන් ඊට යටින් තියෙන හිත චිත්ත කියලා සඳහන් කරනවා කය වචන දෙක හික්මව ගත්තට පස්සේ හිත හික්මව ගන්න කීකරු කරන්න වැඩ ගන්න කෘත්‍යයට කියනවා චිත්ත විසුද්ධිය කියලා. සීල විසුද්ධියත් අමාරුයි එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න ජනගහනේ 99.9%කටත් වඩා ප්‍රදේශයක් සීලෙ නැති අය. ඒ මොකද සීලයක් කියන එක මේ මහ ජනතාවට පේන්නේ මේ ඉල්ලගෙන කරන දුෂ්කර ක්‍රියාවක් කියන. මොකටේ මේ සිල් රකින්නේ? සිල් නැති කට්ටියට මෙච්චර වැඩ කරගෙන යන්න පුළුවන් නම් බහු ජනතාව සිල් රකින්නවනම් සිල් රකින්න කට්ටියට පිස්සු තියෙන්න ඕනේ. ඒගොල්ලෝ හිරගේකට දාන ඒගොල්ලෝ පිස්සන් කොටුකට දාන්න ඕනේ මේ අනවශ්‍ය සිල් රකින්නයි කියලා. ඒගොල්ලෝ දොස් කියනවා. ඉතින් ඒ නිසා ජනතාව හිතන්නේ උඟ දෙනෙක්ගේ ඡන්දයෙන් යනවනම් සිල්වන්තයා පරාදයි. බහුජන ඡන්දයෙන් ගියානම් සිල්වන්තයා පරාදයි. සීලවන්තයා හැම වෙලාවෙම සුළුතරයට අහුවෙන්නේ. නමුත් ඒ කෙනාට ඒ සීලයක් සමාදන් වීමෙන් ඒ හරහා හික්මීම හරහා මෙලවදීම ලැබිය හැකි ආනිසංස තියෙන නිසා මහ ජනතාව මොනවා කිව්වත් මෙයා කෙනායකට අප වෙනවා කැප වෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාට මේ සිල් ලකින කෙනාට තියෙන එකම ගැලවුම් මාර්ගය තමයි ගහපා දෙන්න යන්න එපා. ගහපා දෙන කෙනා සිල්ලේ නැතිකමට තමයි ගහපා දෙන්නේ. සීලවන්තෙක් කෙනා අවිරුද්ධ ප්‍රතිපදාවෙන් තමයි යන්නේ. කිසි කෙනෙක්ගේ ගැටෙන්නේ නැහැ. සිල්ලන්ත බැන්නම් බැරි කරන්න බෑ කියන්නේ. මම බෙන්න ඕම් බලම් පෙන්නන්නම් කියලා කෙන්නන්න යන්නත් එපා. තමන් රකින්න. එහෙම රැකලා යනකොට මේ සීලයෙන් එහෙම නැත්නම් මේ කය වචන දෙක හීතල කර ගැනීමෙන් හික්මීමෙන් හිත සීතල කර ගැනීමට ආධාර උපකාරයක් තියෙනවා කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. කය වචන දෙකවත් ඉක්ම ගන්න බැරි නම් සීලය සිත හිත ඉක්මවන්න අමාරුයි. කය වචන දෙක ඉක්ම ගතට පස්සේ ඊගාට කළ යුත්ත නම් ඊට වැඩිය සියුම් ద్వාරයක් වෙන හිත. කීකරු කරගන්න එකයි. ඒක නිසා සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය සීල විසුද්ධිය හුදේ චිත්ත විසුද්ධිය සඳහායි සර්වඥාන්සේගේ අවසාන කාලේ වෙනකොට මහා පරිණිරවාණ සූත්‍රයේදී දේතනා කරන කාලයට එනකොට හැම පරිච්ඡේදයක්ම නිමාවේ සරුවත් chance සඳහන් කරලා තියෙනවා සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය සඳහා චිත්ත විසුද්ධිය ප්‍රඥා විසුද්ධිය සඳහා ප්‍රඥා විසුද්ධියෙන් තමයි විමුක්තිය ලබන්නේ කියන එක එnde ende ende ende හැම පරිච්ඡේදයක්ම නිමා කරන්නේ ඒකේ මේ නිසා මෙව අතර අනුක්‍රමික පෙළගස්මක් තියෙනවා සීලේ කෙරුවාට පස්සේ චිත්ත විසුද්ධිය සඳහා නමුත් අපි අපි ගත කරන බුද්ධ ඝන් ජීවිතය ගත්තොත් සිල් ගන්න හැම කෙනෙක්ම ඒ සීලය ගන්න හිත පිරිසුදු කරගන්නයි සමාධිය සඳහායි කියන එක ඒ නිතරම ප්‍රසිද්ධ දෙයක් නෙවෙයි. මේ අබෞද්ධ ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. සීලේ නැති අය ගැන නෙවෙයි. සීලයකට පිහිටියත් ඒ පිහිටලා මේ සැරසෙන්නේ චිත්ත විසුද්ධිය සඳහායි. නැත්නම් මේ ලෙඩා තියටරයකට ඇතුළට ගන්න ඔපරේෂන් එකේ ඔපරේෂන් එක සඳහා කියලා හැඟීමක්වත් නැහැ අද සීල ලෝකේ. ඒකල සීල් දැකලා ඉතින් නැතරලා ඉන්නවා. ඒ කියන්නේ ලෙඩා තියටර් එකට අරගෙන තියාගෙන ඉන්නවා තියටර් එකත් වහගෙන තියාගෙන ඉන්නවා. ඉරිවට්ටන්නෙත් නැහැ ඔපරේෂන් කරන්නෙත් නැහැ. එහෙව් ලෝකයකට තමයි අපි ඉපදිලා තියෙන්නේ. එහෙම නැත්නම් අපේ බුද්ධ ධර්ම එතනදී අපි දාන සීල කරලා ඒත් ලොකු දෙයක් කියලා නතර වෙනවා. නමුත් මේ දේ කරන්නේ මෙතෙන්ට යන්නකොට වෙන්නයි ඉනිමකටයි. ඒක නිසා සීල විසුද්ධි ආවදේව චිත්ත විසුද්ධත්හාය කියලා සිල් ගත්ත දවසක භාවනාවක් ඉදිරිපත් කරන්න ගියොත් මේ කාලේ නම් යන්තම් පොඩි රැල්ලක් තියෙනවා නැත්තම් තිබුණේම නැහැ. අවුරුදු 40ක් මේක දිහා බලන් හිටපු මම දන්න දෙයක්. එහෙම සිල් ගත්ත ඔක්කොම නම් භාවනා කරන්න පෙළඹෙන ගතියක් තිබුණේ නැහැ. සිල් ගන්න භාවනාව සඳහයි කියන එකවත් දන්නේ නැහැ. නමුත් මේ සාරිපුත්‍ර සංඝයාපිටේ ප්‍රායෝගික අර්ථය පෙන්ලා දෙනවා මේ වගේ දින ධර්ම પરම්පරාව. ඉතින් මේ චිත්ත විසුද්ධිය කියන එක මේ විදිහට වර නැගුවට සිල්වතෙක් විසින් කළ යුතු ඊගාවට ප්‍රායෝගිකව ළඟා වේ යුතු දේ කියලා කිව්වට ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. සීලේ ලේසි නිසා නෙවෙයි මම මේ කියන්නේ. සිල්වන්ත වෙලත් ඇවිල්ලා පරියන්කේට ඇවිල්ලා කොට්ටේ උඩ වාඩි වෙච්චාම මොකද වෙන්නේ කියලා මේ 100කින් අහන්න බලන 100 දෙනා උත්තර 100ක් දෙනවා. එක්කෙනෙකුට අක්ක තමන්ට සුදු අවශ්‍ය ප්‍රමාණයට නැත්නම් හිතූ පැතූ පරිදි චිත්ත විසුද්ධියක් ලැබිලා නැහැ. ඔක්කොමලා සීලයක තියෙනවා කියන අදහස ගත්තත් ඒක සාර්ථක වෙලා නැහැ. ඒ නිසා අපි ඒ චිත්ත විසුද්ධියක් ලැබුවට පස්සේ කළ යුතු ditthi විසුද්ධියක් කතා කරන්න ඉස්සෙල්ලා යම් ප්‍රමාණයකට හිත ධෛර්ය කරගන්න ඕනේ. දැනට ලැබිලා නැත්තම් ලබන්නේ කොහොමද? ලැබිලා තියෙනවා නම් චිත්ත විසුද්ධියේ අවමය මොකද්ද? ඊගා පියවර තියන්න චිත්ත විසුද්ධිය තිබිය යුතු අවමය මොකද්ද කියන එක විශාල ප්‍රශ්නයක්. ඒකට පසුකාලීන අටුවාව ලියන නැත්නම් අටුවාවට ඉදිරිපත් කරන බුද්ධඝෝස ආචාර්යන් වහන්සේ සඳහන් කරනවා සෞපචාර අට සමාපatti කියලා පරාසයක්. ධානයේට උපචාර සමාධියක් ධානයේ ඉස්සෙල්ලා ලැබෙන උපචාර සමාධියක ඉඳලා අටවෙනි ධානයේ දක්වා ඕන තැනක ඕ ඒ පරාසයේ ඕනම කෙනෙකුට චිත්තවිසුද්ධි කියලා කියන්න පුළුවන්. ඒ නිසා ගන්න උද්ෘතය පෙන්නන්නේ අඩුම ගාණෙන් කියනවනම් උපචාර සමාධි වෙන්න ඕනේ. වැඩිම ලංසෙන් කියනවනම් නේව සංඥා නාසඤ්ඤායතන වෙන්න ඕනේ. හතරවෙනි රූප අරූප ධානය වෙන්න. මේ පරාසය ඕනම කෙනෙකුට දිට්ඨි විසුද්ධිය සඳහා ඉදිරියට යන්න සුදුසුකම් තියෙනවා. ඉතින් මේක මේ කියන චිත්තවිසුද්ධිය පිළිබඳව ගැටුම ඒක පිළිබඳව තියෙන මත වැඩියෙන්ම එන්න පටන් අරගත්තේ බුද්ධ ජයන්තියෙන් පස්සේ 1956න් පස්සේ ඊට ඉස්සෙල්ලා මෙහෙම මාතෘකාව කතා කරපු බවක් තිබිලත් නැහැ මට එච්චරක සපෙලා කියන්න බෑ මම එතකොට පොඩි දරුවෙක් නමුත් ඊට පස්සේ ලියවිච්ච සාහිත්‍ය පේද තියෙනවා ඒ බුද්ධ ජයන්තියට ඉස්සෙල්ලා චිත්තවිසුද්ධියක් ගැන කතා කරලා නැහැ ඒ දවස්වල අඩු ගානේ මේ සීලයක්වත් එච්චර පිළිවෙලක් තිබිලා නැහැ ත්‍රිපිටකේවත් පිළිවෙලක් නැහැ. පන්සලක්වත් හරියට නැහැ. උපසම්බදා භික්ෂුවක්වත් හරියට නැහැ. ඉතින් ඒ කාලේ චිත්තවිසුද්ධි කියන එක ධ්‍යාන භාවනා කියන එක සමතේ කියන එක කරගන්න බැරි දෙයක් කියන එක මුළු සමස්ත සිංහලයම බාර අරන් තියෙනවා. කොච්චරද කියනවනම් මේ මලියදේව මහරතන් වහන්සේ හිටපු ඒ වට්ටාරමඩ ගිහලා වැඳලා කියනවා නේ අපේ අන්තිම රහතන් වහන්සේ හිටපු තැන දැන් ඉතින් ඔක්කොම ඉවරයි. දැන් මිනි පෙට්ටියට ඇන ගහලා ඉවරයි රහතන් වහන්සේගේ ආයෙ බෑ. ඒ තරම් බට වන්දනාවේ ගිහිල්ලා වට්ටාරමේ ගිහිල්ලා වැඳලා එනවා අන්තිම රහතන් වහන්සේ වැඩ හිටපු තැන අයියෝ ඉවරයි වැඩ ඔක්කොම ඉවරයි කියලා මේක නිකන් ශෝකාලාපයයි. ශාසනය කියන්නේ ශෝකාලාපයක් කියලා තිබුණේ. ඔය බුද්ධ ජයන්තියෙන් පස්සේ අපේ ලොකු සංසීල් සඳහන් කරන මේ අනවශ්‍ය පූජා විදි රාශියක් කරන මේ අතරමැද අවශ්‍ය වූ සාසනික කටයුතු කරපු සුළු පිරිසක් බුද්ධ ජයන්තියෙන් පස්සේ භාවනාවට බැසා. ඒකේ කැපිපේන තනක් තමයි කඳුබඩ භාවනා මධ්‍යස්ථාන. මහසි ස්වාමීන් වහන්සේට පණිවිඩයක් කරලා ලංකාවේ රජේ ගිනල්ලා ස්ථාපිත කරා. ඒ ආපු ඒ මහසි ක්‍රමේ පටන් ගන්න ආපු ස්වාමීන් වහන්සේලාගෙන් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ දනව් කන්දර ගිහිල්ලා පළවෙනි සැරේටම මේ මොකද්ද මේ භාවනාව කියන්නේ මොකද්ද කියලා අල්ලගත්තේ. ඊට පස්සේ තමයි ඔය පඬිස ස්වාමීන් ශෛල තියෙන මට මුණ ගැහිච්ච ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේත් එක්ක විතරක් අපේ කේමනන්ද ස්වාංශේ මා එකම ස්වාංශ නමක් එක්ක මාස 3ක් භාවනා කළා තියෙනවා. මොකද ඒගොල්ලෝ ලෑස්තිලා ඉඳලා තියෙනවා මේ ඇත්තෙම නැති භාවනාවක්. පළවෙනි සැරේ ආපු ඉච්ඡාම අපි ජීවිත පරිත්‍යාගයෙන් ගන්න ඕනේ කියලා. ඥානාරාම ස්වාමීන් වහන්සේට ඒ මේ මහසි ක්‍රමෙන් ආපු මේ ලොකු ස්වාමීන් වහන්සේකට දැන් මේ නමට තව කෙනෙකුට ගන්නන්න පුළුවන්. කේමනන්ද ස්වාමීන් වහන්සේටත් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ ලොකු උන්වහන්සේ කියලා. සිංහලෙන්මයි ගණම කතා කරලා තියෙන්නේ. පැයකට රුපියල් 10ක් දීලාලු පරිවර්තනය කෙරුවේ බුරුම භාෂාවෙන් සිංහල භාෂාවට. මාස 3ක් ළඟ තියාන උගන්වලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේක කියලා දෙන්න පුළුවන් කියලා. ඒ අතරමැද තමයි ඔය කඳුබොඩ මධ්‍යස්ථානයේ පටන් ගන්න තියෙන්නේ. ඒද කඳුබොඩ දිගට මේ වැඩේ ගියා රාජ්‍ය අනුග්‍රහය සහිතව. මේ මේ ඇතිවෙච්ච මේ මහසි ක්‍රමෙන් ආපු මේ චිත්ත විසුද්ධිය පිළිබඳ ඉස්සල්ලාම රංකිටිකට ගාගත්ත දෙපළක් තමයි මේ තිගල පටන් ගන්න හේතුනේ ඥානාරාම ස්වාමීන් ඊට පස්සේ ආපු ඥානන කේමනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දෙනමම ඉදිරිපත් කරුවේ ඔය බුද්ධඝෝසාචාර්ය වංශිකේ මතේ. නැත්තම් මහසී ස්වාමීන් වහන්සේගේ මතේ. ඒකේ කියන්නේ අඩුම තරමින් කෙනෙක් ditthිවිසුද්ධිය ලබනද අඩුම ලන්සුව චිත්තවිසුද්ධිය උපචාර සමාධිය ලබන්න උපචාර සමාධිය කියලා කියන්නේ උපචාර කියලා කියන්නේ සිංහලෙන් මිදුල කියන නම. ගෙට ගොඩ වෙන්නේ ඉස්සලා අපි මිදුලට ගොඩ වෙන්න එපා. මිදුලේ ඉඳගෙන අපිට පේනවනේ දැන් ගේ තියෙන්නේ කියලා. ඊට පස්සේ ගෙට ගොඩ වෙන්න ඕන. හැබැයි මිදුලට යනවයි කිව්වට පස්සේ එද්දසක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මිදුලට ගියා වගේ එකක් තමයි උපචාර සමාධිය කියන්නේ. ඊට පස්සේ තමයි නියම සමාධිය අර්පණ සමාධිය ලබන්නේ. අර්පණ සමාධි රූපාවචර ධාන හතරයි, අරූපාවචර ධාන හතරයි කියන එක බොහොම ප්‍රසිද්ධයි පොත්පත්වල. එතන 8යි උපචාර සමාධියයි 9ක් පෙන්ලා දීලා තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ග පොත පෙන්නකොට මේ හැම ධානයකටම උපචාර සමාධියක් තියෙනවා. ඒ නිසා පළවෙනි ධානයේ උපචාර සමාධිය පළවෙනි ධානයේ දෙවෙනි ධ්‍යානට උපචාර සමාධිය දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙට උපචාර සමාධිය තුන්වෙනි ධ්‍යානෙ ආදි වශයෙන් එක එකක් එක එකක් විසුද්ධි පරීක්ෂණයට සුදුසුකම් ලැබෙන මේ එක එක තලයක් නිකන් padi pelaka padi වගේ හදලා මේ එක එකකින් විසුද්ධි මට්ටමට යන එක. මේක සාමාන්‍ය භාෂාවෙන් මේ කියන්නේ සමතේ ඉඳලා විපස්සනාට හරවනවා කියන කතාව. ඒක මම හිතන්නේ කිව්වහම කාට හරි තේරෙනවයි කියලා. මම හැබැයි ඒක ඉතින් ඔය ඔය කියන තරම් මේ මේ ප්‍රසිද්ධ වැඩක් නෙවෙයි. ඒ නැත්නම් හරියටම කියන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක ඒ වගේ සංසිද්ධියක් තියෙනවා. කෙනෙක් විපස්සනාවට යන්න ඉස්සරලා නැත්නම් ditthi visuddhiyata යන්න ඉස්සලා අනිවාර්යයෙන්ම චිත්ත විසුද්ධියක් ලැබෙයි. අනිවාර්යයෙන්ම හිත පිරිසුදු කරගන්න. ධ්‍යාන නැත්තම් සමාධියක් ලබන්න ඕනේ. සමාධිය ලැබුවට පස්සේ තමයි ධිට්ඨි විසුද්ධි ආදී ඉතිරි වැඩපොළට යන්නේ. එහෙම නැත්නම් ඔපරේෂන් කරන්න ඉස්සලා හිරි වට්ටන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. සිහි නැති කරන්න ඕනේ. කොච්චරක් සිහි නැති කරනවද? ඒ ප්‍රදේශ විතරක් සිහි නැති කරනවද නැත්නම් මුළු ශරීරෙම සිහි නැති කරනවද? පැය කීයකට සිහි නැති කරන්න කියන එක ඒ ඇනස්තීසියා කරන ડોක්ටරට හරියටම කියන්න ඕන ඔපරේෂන් කරන එක නා මෙන්න ෆස්ට් ග්‍රේඩ්ද සෙකන්ඩ් ග්‍රේඩ්ද තර්ඩ් ග්‍රේඩ් එක. ඊට පස්සේ තමයි ආයනස්තීසියා දෙන්නේ. එයා ඒක ලියවල වග බලා ගන්නවා ලෙඩා. ඒ ඔපරේෂන් එක වෙනකම් මැරිලා නැහැ. ඔපරේෂන් පස්සේ 100 අරන් දෙන්න ඕන. අන්න ඒ වගේ මේ කොච්චරක ඇනස්තීෂියා ඩෝස් එකක් දෙන්න ඕනද කියන එක වෛද්‍ය වෘත්තිය කියන කතාවක් එක මේ යන්නේ. දැන් මේකෙදි මට ඉදිරියට යන්න කොච්චරක් සමාධිය අවශ්‍යද කියලා. ඉතින් ඒ ඊට පස්සෙම අපිට මේ මාතෘකාවට එන්න පුළුවන් වෙන්නේ. මාතෘකාව වෙන මේ දිටි විසුද්ධිය. මේ අදහස් කරන එක මහසීසයඩෝ දීලා තියෙන විසිතුරු විග්‍රහය එහෙම නැත්නම් මේ සුදුසුකම් ලැබීම, ditthi visuddhiයකට ලබන සුදුසුකම කළ හැක්කක්, මනුස්ස ජීවිතය කළ හැක්කක් කුස්සියම්ම කෙනෙකුටත් කරන්න පුළුවන්. කරලත් තියෙනවා. මෙන්න ශාසනයේ තිබුණ ඒවා කියලා මුළු ඔක්කොම ශාසනේ ඒ ditthi visuddhiයකට අවශ්‍ය කරන සීල visuddhi මට්ටම් පෙන්වලා දීලා තියෙනවා බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ. ඒක එවකට තිබුත්ති ලංකාවේ බුද්ධ ආගමේ අයට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ කිව්ව නෑ නෑ ditthi visuddhi ඉහළම මට්ටමට යන්න ඕනේ. නෑ චිත්ත visuddhi ඉහළම මට්ටමට යන්න ඕනේ ditthi visuddhi සුසුකම් ලබන්න. මහජී සාරද සංස්කෘත මම කියන එකක් නෙමෙයි මේ ආචාර්යවරු කියනවා. උපචාර සමාධියත් ඇති කියලා. මෙන්න කියන්නේ හේතුව. මේන්න මේ මුන්නාන්ති බුදුහාමුදුරන කාලේ නිවන් දැකලා තියෙනවා. උන්වහන්සේට මෙන්න මෙච්චර වෙලා තියෙනවා. ඉතින් මෙවුව දැක්කට පස්සේ ලොකු උද්‍යෝගයක් ඇති වුණා. ඔය තොවිලෙට ඔය කෝඳුරු තෙල් කල 7යි 7යි ඕනේ නැහැ. වැඩේට මූලික අවශ්‍යතිය තියෙනවනේ යන්න පුළුවන් කියන කතාව හිතුවක් කාර්යෝ තුන් හතර දෙනෙකුට ඇහුණා. ඒක තමයි මේ බුද්ධ ජයන්ති ඇති වෙච්ච වෙනස. ඒ බුද්ධ ජයන්ති ඇති වෙච්ච වෙනසට සේවන වලට ගිනි තිබ්බේ අපේ ලොකු ස්වාමීන් වහන්සලා තමයි. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතක් විදර්ශනා පරපුර කියලා. ඊට ඉස්සලා සාසනේ මොනම භවනාවක්වත් නැතුව තිබිලා ආය පටන් ගන්නකොට ලොකු ස්වාමීන් වහන්සේ කොහොමද ඒකට මැදිහත් කාරකෙක් වුණේ කියලා. ඒකෙදිත් ලොකු සාංශේ පොත ලියලා තියෙන්නේ කල්දිව පණ්ඩිත් ස්වාමීන් වහන්සේ වැඩේ කෙරුවා කියන මට්ටමට. නමුත් කැරීත කියන මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියේ ප්‍රොෆෙසර් කතා කරලා කියන්නේ අපේ ලොකු සාංශගේ හැටි එහෙම තමයි. වැඩේ කෙරුවේ ලොකු සාංශය තමයි. නමුත් පණ්ඩිත් සාංශ කෙරුවිද තමයි ඉදිරිපත් කරන්නේ පණ්ඩිත් සාංශගේ ඉල්ලීමකට. ඉතින් මේ අන්ධකාරේ අර ඊටාම දුර්ලභදිපිච්ච මේ කාරණාව වටහාගෙන ඊගාව પરම්පරාවට වැඩක් කරන්න උනන්දු ඇති කරපු මේ අවස්ථාව අපි තේරුම් ගන්න ඕනේ සෙල්ලම් පෙන්කෙලින වෙලාවක් නෙවෙයි. ඊටාමත්ම දුෂ්කරව අපි එනකොට මේ සූදානම් වෙලා තියෙන මේ පාලම මේ සහන් එළිය දැකලා මේ දැක මරිකම් නොකරන් අබරෝ මේකට බැහැලා කරපල්ලා පෙන්කෙලින් දෙපා වමතින් අල්ලන්න එපා මේක අල්ලනවා නම් දෝතිම අල්ලන්න මේකට සැදී පැහැදිලා කටයුතු කරන්න. එහෙම කරනකොට තේරෙනවා අපි කොච්චර වාසනාවන්ත પરම්පරාවක්ද බුද්ධ ජාන්තිර පස්සේ ඉපදිච්ච කට්ටිය. අපිට තියෙනවා. ඒ තියෙද්දි දැන් තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් ක්‍රම තියෙන එක. ක්‍රම වැඩිකම. ඒක මේ වක්කාරයට යන්න පටන් අරගෙන දැන් බඩ විරීතන වෙන්න පටන් ගන්න තියෙනවා ක්‍රම වැඩිකම නිසා. ඉතින් අර භාවනා කරන එක නම් මේක කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? භාවනා කරන එක නම් දැනගන්නේ කොහොමද? මට සීලය ඇති කියලා. භාවනා කරන එක නම් දැනගන්නේ කොහොමද? මට මේ සමාධිය මේ චිත්ත භාවනාව ඇති කියලා. භාවනා කරන එක නම් දැනගන්නේ කොහොමද? මම දැන් විද්ධිත්ති විසුද්ධියට විසුද්ධියට මුලපිරුවා කියලා. මෙන්න මේ කාරණා විතරයි අපිට විස්තර කරන්න තියෙන්නේ. මොකද අනෙක් පොත්පත්වල තියෙන මූල ධර්ම දැක්ම උගන්වන්න නෙවෙයි මම මේ බණ කියන්නේ. ඒ නිසා කවදා හෝ යම් කිසි කෙනෙකුට තමයි මේ අටසිල් රැක්කාය කියලා සාමනීර වුණයි කියලා මේ නින්නාත කෙනෙක් වුණා බික්ෂුසියම් සිල්මෑන් කෙනෙක් වුණා උපසම්පදා වුණා කියලා සතුටක් ඇති වුණා නම් විපිලිසර වෙච්ච හිත විපිලිසර නැති බවට පත් වුණා නම් අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි ඒ සීලය නිසා Tamanට හිතේ විපිලිසරකමක් නැතුණා. මම මෙච්චර කල් පව් කර කර හිටියා. මම බුදුන්ගේ නාමයෙන් දැන් පව් කරන්නේ. මට දැන් ඒක නිසා මේ විපිලිසරකම නෑ. අන්‍ය විහිිත ගතියක් නෑ. අංජ බජල් නෑ. ඔළුව ක්‍රේල් වෙලා නෑ. කොණ්ඩේ ක්‍රේල් වුණාට. ආහන්න මේක තියනවා නම් කියනවා සීල විසුද්ධියෙන් ඇති වෙච්ච සතුට. මේ කවුරුවක්වත් ඒක ගණන් ගන්න නෑ. එහෙම නැත්තම් කියද හැකි ගිහියන්ටත් වැඩිය කනගාටුවෙන් තමයි පැවිද්ද ජීවත් වෙන්නේ. ගිහියෝ කවදද පැවිදි වෙන්නේ කියලා බලන්න ඉන්නවා. පැවිද්ද බලපුවහම මූණ අට කරගෙන හෙන ගහච්ච සෝම් පිට වෙනවා කිය උදේ ඉඳලා හැන්ද වෙනකන් චරිචුරු ගන්නවා. ඉතින් මේක නෙවෙයි සීල විසුද්ධිය කියන්නේ. සීල විසුද්ධිය ලැබුවනම් අපි චේතර සිංහයෝ වගේ අපි ජීවත් වෙන්නේ අපි මෙතෙක් කල අසුචි වලක ඉඳලා ගොඩ වුණා. අපිට මේක චිත්ත විසුද්ධියක් මේ හිතේ විපිලිසරකමක් නැහැ. මෙන්න මේ විපිලිසරකම නැතිකම. විපිලිසර කියලා කියන්නේ චරිචුරු ගානකට අංජබජල් ඒ වට පිට බල බලා කිසිම චාරයක් නැතුව නිකන් අන්‍ය විහිිත වෙලයි කියලාත් කියනවා. එහෙම නැත්නම් හිත වල්මත් වෙලා. සීලයක් තියෙන කෙනාට ඒ වල්මත් වෙච්ච ජීවිතේට පස්සේ සිල් සමාදන් වුණාට පස්සේ ආට විශ්වාසයක් ඇති වෙනවා මම දැන් මගේ ජීවිතයෙන් කාය වචනේ හික්මලා තියෙන විපිලිසරකම නැහැ. මේ විපිලිසර නැතිකම නැතිකම තමයි කෙලින්ම බලපාන චිත්ත විසුද්ධියට. පිපිලිසර හිතකින් කවදාකවත් චිත්ත විසුද්ධියක් ගන්න බෑ. ඒ නිසා සීලයක් තියෙන හිත සංසුන් කරන්න මිසක් ආරයාගේ මෙයාගේ දොස් බලණ්ඩයි සිල් කැඩුනා කියලා අඬා අඬා ඉඳයි නෙවෙයි හැම සිල්පදයක්ම කැඩෙන්න පුළුවන් කැඩුණාට පස්සේ හදන්න පුළුවන්. ඒ හදලා ඇති වෙන විශ්වාසයෙන් භාවනාවට දැම්මට පස්සේ තමයි තේරෙන්නේ මගේ සීලය යම් කොන්දා පිට කොන්දා ඇත්තක් තියනවාද කියලා කොයි වෙලාවක හරි අරමුණකට හිත දාන්න පුළුවන් වුණා නම් ඒ වෙනත් අපිට ගන්න සතිමත් වෙන්න පුළුවන් නම් එක චිත්තක්ෂණය. ඒ කියන්නේ මම මගේ සීලය ඇති කියන එකයි. ඒ නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මුළු දවසේ එක චිත්තක්ෂණයක් මට සතිය වඩන්න පුළුවන්. මම දැන් මෙතෙන්ට ගන්න පුළුවන් නම් එයාට සෑහෙන සතුටක් ඇති කර ගන්න පුළුවන්. මට දැන් ඉදිරියට යන්න පුළුවන් මගේ සීලය ඇති කිය. ඉතින් දවසේ අනෙක් වෙලාවට හිත අවුල් වෙලා වෙන්න පුළුවන්. සතිය පිටලා නැහැ. නමුත් එක චිත්තක්ෂණයක් සතිය පිටියානම් ඒකෙන් පෙන්නනවා ඒ චිත්තක්ෂණේ යාට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා සීලේ විසුද්ධිය ඇති. ඒ කෙනාට ඉතින් කමඨාන් සුද්ධ කරලා දෙන්න උඹට අහම්බෙන් හරි පොට්ට දාන්දකට හරි එක විනාඩියක් එක තප්පරයක් එක චිත්තක්ෂණ බල ඊගාරික දෙක කරගන්න බලන්න තුන කරගන්න බලන්න එතකොට එnde එnde Tamanට විශ්වාසයක් ඇති වෙයි. මේ සීලේ කියන එක කාගින්වත් මනින්න පුළුවන් එකක් නෙවෙයි. වැඩට යොදවලා හිත අරමුණට යනවන නැත්නම් සතිය පිහිටනවනේ එළඹ සිටිනවනම් ඒක එන්නේ එන්නේ වැඩෙනවනම් ඉතින් ඒකට කියන්න පුළුවන් සීලය මට්ටමකට තියන විතරක් නෙවෙයි සීලෙන් මට ඉදිරියට යන්න ධෛර්යයකුත් ලැබිලා තියෙනවා. අන්නේ විදියට Tamanට සපේලා කියන්න පුළුවන් නම් වාඩි වෙලා භාවනා කරන වෙලාවේ චිත්තක්ෂණ කීයක් මම වාඩි වෙලා ඉන්න බව දන්නවද? සක්මන් කරන වෙලාවේ චිත්තක්ෂණ කීයක් මම වාඩි වෙලා නොයන බව දන්නවද? ඇවිදින බව දන්නවද? ආන්න ඒක පිරිසුදු කරන්න පුළුවන් කතාවෙන් පේනවා. මේ යෝගාවචරය ප්‍රයෝජනේ සලකලා චිත්ත විසුද්ධිය පාවිච්චි කරන්න හැටි. ඒක හරියන්න හරියන්න වැරදිච්ච දේවල් කතා කර කර ඉන්නේ නැතුව හරියන එක වාර්තාගත කිරීම හරහා පන්නරයක් ලබා දෙන්න හැටි. වාර්තා වුණේ නැත්තම් පන්නරයක් නැහැ. ඒක වාර්තා වෙන්න උසාවියක තීන්දුවක් දුන්නා නම් ඒක අත්සන් කරන්න ඕනේ උසාවියේ ලේකම්. ඊට පස්සේ තමයි උසාවියේ වළංගු වෙන්නේ. ඒක කාටවත් තේරෙන සාධාරණයක් වෙන්න ඕනේ. ලෝකයට තේරෙන සාධාරණයක් වෙන්න නැත්නම් ඇපිල් යනවා. අන්‍යෝගේ Tamanට වැටහෙනවද? භාවනා කරගෙන යනකොට එnde ende ende ende මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්නවා හැට වැදිනකොට ඇවිදින බව දාන්නවා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්නවා නිදානිනකොට නිදානින බව දාන්නවා කනකොට කන බව දාන්නවා බොනකොට බොන බව දාන්නවා ආදි වශයෙන් ඒ තමන් කරන දේ දැනගන්න එක විතරක් නෙවෙයි ඒ සඳහා ප්‍රමෝදයක් හිතේ පහළ වෙනවාද කියලා ඊට වැඩිය අද තියෙනවා සීල් සමාදන් වෙච්ච නැති කෙනෙකුට වැඩිය මට ඉන්න වර්තමාන මොහොතට ආපాతගත වෙනවා. හිත අරමුණට යනවා. ආන්න මේ බව වාර්තා කරන්න පුළුවන් ඒ වාර්තා කිරීම හරහා ඒ යෝගාවචරය මේක උපයාසප්පයා ගන්න හැටිත් ඒ උපයාසප්පයා ගත්තදී ගුරුවරයාට වාර්තා කිරීම හරහා ඒකට නම්බු කරන හැටි ඒක වග වෙන හැටි ඒක තපේලා උත්තර දෙන හැටි අදුරු ප්‍රත්‍යක්ෂ ප්‍රකාශ කිරීම තමයි අපිට මායයට විරුද්ධව කරන්න තියෙන යුද්ධ ප්‍රකාශය. වැරදිච්ච පරිදිච්ච කියන ඔක්කොම මාරපාක්ෂිකයි. මට අර කරගන්න බැරි වුණා මේක කරගන්න බැරි වුණා අරක වුණා මේක වුණා කියන්නේ තන්නේ කර මාරපාක්ෂිකයි කතා කරන්න එපා පැත්තට. නොකරම බැරි නම් කතා කරන්න වාර්තාවේ අන්තිමන ලියන්න මම මේව කෙරුවට මොකද මට අර කරදරේ තිබුණා මේ කරදරේ තිබුණා. හැබැයි පටන් ගන්නකොට මුස්පෙන්තුවේ පටන් ගන්න එපා. චරිචුරුවෙන් පටන් ගන්න එපා. පටන් අරගත්තා නම් ඕකට චිත්තවිසුද්ධි කියන වචනේ දාන්න බෑ. චිත්තවිසුද්ධි කියලා කියන්නේ පිප්පෙන මලසේ අරුණ උදයේ පිපුණ මලසේ hina වෙලා නැගිටින්න ඕන. භවනාට යන්න ඕනේ මේක මේ යුදුබිමට යන සෙබලෙක් වගේ මේ චරිචුරු ගගා මට කැස්සයි එම්පිරිස්සාව කොන්දේ අමාරව බඩේ අමාරව කියලා පටන් අරගත්තොත් ලහ අහනකොටම පරාදයි. ඒකට විසුද්ධි කියන නම දෙන්න බෑ. ඒ කියන්නේ මම මේ කාටවත් මේ පටවන්න හදනව නෙවෙයි. අන නම්බුනාම දෙන්න හදනව නෙමෙයි. මේ තිබුණත් ඒක ඒ විදිහට ප්‍රකාශ කරන්න බැරි නම් ඒක නිකම් ස්ප්‍රින්ටුවට යනවා. ඒක නිකන් පිලුණු වෙච්ච එකක් බාටපත් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න භාවනා කරගෙන යනකොට යනකොට විනදට වඩා ඉඳ ගන්න තියෙන අවශ්‍යතාවයක් තියෙනවා. ඉඳගත්තට පස්සේ වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හරියට කියන්න පුළුවන්. ඊට පස්සේ සක්මන් කරන්න හිතෙනවා. සක්මන් කරනකොට වැඩි වෙලාවක් මම දැන් ඉඳගෙන නෙවෙයි. ඉඳගෙන ඉන්න පස්සනේ බිමෑනින්න සක්මන් කරනකොට ධන කකුල් දෙකෙන් බිමෑනින්න කියලා තේරෙනවා. නිදාගෙන ඉන්නකොට දන්නවා මේ පැත්ත බිම වැදිලා තියෙන්නේ කොන්ද බිම වැදිලා තියෙන්නේ කියලා. හිටගෙන ඉන්නකොට තේනවා කකුල් දෙකේ තියෙන්නේ දෙකටම සම්බර වෙලා තියෙන්නේ. අන්න ওই ටික කියන්න පුළුවන් නම්. ඒකට කියන්නේ ප්‍රකාශ කිරීමේ පිරිසුදුකමකුත් තියෙනවා. මෙන්න මේ දැනුමට කියනවා චිත්තවිසුද්ධි කියලා. දැන් මේ මේ කියන චිත්තවිසුද්ධිය චිත්තක්ෂණ මට්ටමේ තියෙනවා. ඒකට කියනවා කණමත්තට්ඨිතික සමාධි. ක්ෂණ මාත්‍ර වශයෙන් පිටපු සමාධිය. මෙන්න මේකට අභියෝග කරා. ඔය බුද්ධ ජයන්තියෙන් පස්සේ මහා ශික්‍රමයේ ආටපති ඒක මදි. මේක තියෙන්න ඕනේ පෙත්ත කපලා තියෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් සමාධිය ඉහළම මට්ටමට තියෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඕක බාල මට්ටමේ අඩු කුලේ සමාධියක්, බාල මට්ටමේ සමාධියක්, අපේ සමාධිය මෙහෙම තියෙන්න ඕනේ කියලා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ වතුරටවත් බහින්න නැතු මේ වතුර බැහැලා පීනන මහන්සි වෙන යෝගාවචරින්ද ගොඩ ඉඳලා උපදෙස් දෙන මේ මොලේ සවුත් වෙච්ච කට්ටියගේ මොළ ධාතුව සුද්ධ කරන්න මොන බෙහෙත කෙරුවට හරියයිද කියලා මට තේරෙන්නේ නැහැ කියලා. මේ භාවනා කරන අර කියලා දෙනවා ගොඩ ඉඳගෙන මෙන්න මෙහෙමයි වතුර පීනන්නේ කියලා. අන්න ඔහොම අවුරුදු දැන් 60ක් ගත වෙලා තියෙනවා. බුද්ධ ජයන්තිලා අවුරුදු 60ක් ගත වෙලා තියෙන නිසා භාවනා කරන කෙනා දන්නවා තමන් හිටියට වැඩි එක තැනක ඉඳගෙන ඉන්න පුළුවන්. දිගට ඇවිදින්න පුළුවන්. ඇවිදිනකොට වැඩි පාද ගාණක් පොළවේ වදිනවා තේරෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව විස්තර කරන්න පුළුවන්. ඉඳලා හිටලා දත්ම දිනකොට මම දැන් දත්ම දින බව දන්නවා. ඉඳලා හිටලා බත් ටිකක් කපන හපනකොට මම දැන් බත් කරන බව දන්නවා. ඉඳලා හිටලා වැසිකිළියට ගිහලා මල මුත්‍රා පහ කරනකොට මම දන්නවා. ඉඳලා හිටලා ඉවරලා වැඩක් කටයුතු කරනවා තේරෙනවා අන්නේ විදිහට මේ මුලිච්ච වෙන්න පටන් ගන්නවා සිද්ධියත් එක්ක වර්තමාන මොහොතත් එක්ක මුලිච්ච වෙන්න පටන් ගන්නවා ක්ෂණ මාත්‍ර වශයෙන්. එතකොටත් තේරෙනවා මේක මේක ගැම්ම කනවයි කියලා එන්න එන්න එන්න අල්ලනවයි කියලා. අන්නේ විදිහට මේ චිත්තක්ෂණ වශයෙන් ඒ ඒ වෙලාවේ නිකන් හරියට ඈත තියෙන ටාගට් එකට වෙඩි තියලා තියලා තියලා එක වෙලාවකට වෙඩිල්ල වදිනවා. නැත්තම් දුන්නේ විදලා විදලා විදලා වෙලාවකට විදලා වදිනවා. ඊගාව සැරේ නෑ. ආයෙත් වදිනවා. ඔහොමම ගිහිල්ලා මේ වදින පහර ගානේ වෙඩි උණ්ඩ ගන්න ඊතල ගන්න වැඩි වෙනවා තේරෙනවා නම් එතකොට ප්‍රමෝදයක් ඇති වෙනවනේ. ඒකට කියනවා මේ චිත්ත විසුද්ධිය එනකොට ඒ කෙනාට පාමොජ්ජං ජායති තරුණ ප්‍රීතියක් පහළ වෙනවා පොට්ටෙට ගහලා ගහලා ගහලා දැන් වදිනවා. දැන් මේ යෝගාවචරයට නැත්තම් මේ අපි කියමුකෝ දුනු ආයයට කියලා නැත්තම් යෝගාවචරලා තියෙන්නේ නිවැරදිව එකට පස්සේ එකක් හරියටම ටාගට් එකට තියාගන්න පුළුවන්ද? උණ්ඩෙට උණ්ඩේ වද්දා ගන්න පුළුවන්ද කියලා හුස්ම රැලි දෙක තුනක් එක දිගට පියවර තුන හතරක් එක දිගට කරගෙන කරගෙන යන්න උත්සාහ කෙරුවොත් එයාට තේරෙනවා ඒ යන්තම් හරි කොහොම හරි ඉඳගත්තට පස්සේ හුස්මට හිත ගන්න පුළුවන් උනායි කියලා හිතමු නැත්නම් පිම්බීම ඇකිලිමට හිත ගන්න පුළුවන් උනා ඊට පස්සේ ඒකින් ඇතිවෙච්ච සතුටෙන් එයා හිතනවා මම හුස්ම රැලි දෙකක් පිම්බීම ඇකිලිම දෙකක් වම තියලා දකුණ තියලා ඇවිදිනකොට 7යි 7යි කියලා පියවර 7-8ක් මෙන්න මේක දැන ගැනීම සඳහා පිටින් මොකක්වත්ම ඕනේ කරන්නේ. ඒ පළවෙනි සල්ලම් කරලා දුන්නට පස්සේ අල්ලලා දුන්නට පස්සේ මේ යෝගාවචර තියෙන ක්‍රමසා විදි දාලා මේක දිගින් දිගට පවත්වන එක. අන්නේ පවතින්න පවතින්න පවතින්න ලබාගත් චිත්ත විසුද්ධිය ස්ථාවර වීමක් සිද්ධ වෙනවා. ඒකෙම යම් මට්ටමක් තමයි ධ්‍යාන ලැබනවා කියලා කියන්නේ. හරියටම ඉඳලා විනාඩි 15ක් ඉන්න පුළුවන්. විනාඩි 30ක් ඉන්න පුළුවන්. පැයක් ඉන්න පුළුවන්. ආදි වශයෙන් ප්‍රයෝගයෙන් අරමුණට හිත දැම්මට පස්සේ අරමුණේ මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන් ගානට අරමුණට සමවදින දන ගන්නවා අරමුණේ ඉන්න වෙලාව දන්නවා නැගිටිනවා දන්නවා ඉන්න වෙලාවේ නැති වෙලා අතර වෙනස දන්නවා ඉන්න වෙලාවේදී මේ මේ මේ මේ චිත්ත tattwa තිබුණයි කියලා අර ගිහිල්ලා අරමුණට ගිහිල්ලා එළියට ආවට පස්සේ වශී කරගන්න පුළුවන් ගතියක් එහෙම නැත්නම් ඒක සිද්ධි කරගන්න පුළුවන් ගතියක් තියෙනවනම් අපි කියන එකට අර්පණ සමාධියක් කියලා. සමාපජ්ජන උත්ථාන අදිඨාන ආදි වශයෙන් මම මෙච්චර වෙලා අරමුණේ හිටියා කියලා කරන්න පුළුවන් මට්ටමට આવොත් ඒ කියනවා අර්පණ සමාධියක් නැත්නම් ධ්‍යාන සමාධියක් කියලා. ඒක පටන් අරගන්නේ වරින් වර වරින් වල ගිහිල්ලා එන ගතියක් තියෙනවා. පාලනයකින් තොරව. නමුත් ඒකේ වැඩිමක් සිද්ධ වෙනවනම් කියන්න පුළුවන් චිත්ත විසුද්ධිය ගැම්ම කනවා, ගැම්ම අල්ලනවා. ආන්න ඒකට අපි දහිතේ දෙන්න ඕනේ. ඒකට කියනවා සමත අනුග්‍රහිතේ කිය. සමාධියකට, සමතේකට, චිත්ත ශක්තියකට, ධ්‍යානයකට සමාධියකට අනුග්‍රහ කරනවා. ඒ අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ එක වතාවක් හෝ ඒකට දැක දැක දන දන ගිය කෙනා. ඉතින් මේ ස්වභාවය මම හිතන්නේ කවුරක්වත් එහෙම බැරි කෙනෙක් හරි එහෙම අත්දැකපු නැති කෙනෙක් ඉන්නවයි කියලා. නමුත් ඒක මදිකම තියෙනවා. ඒක ඒක අපේ අර්ථයට අරගෙන මදි. වශී කරගෙන මදි. ඒක දිගට වඩමන අතරේ කොච්චර කල් යනවද මේ චිත්ත විසුද්ධිය ලැබලා කොච්චර කල් යනවද ditthi විසුද්ධියට යන්න කියන එක තමයි අපි යන්න හදන මාතෘකාව. ප්‍රත්‍යක්ෂණය කරගන්නේ කොහොමද? මම මේ විදියට හිත හිත චිත්ත තත්වයේ යම් ප්‍රමාණයක් দমনය කරගත්තට පස්සේ කොතනදීද ditthi visuddhi දිහාවට වර්ධනයක් ලකුණු ලැබෙන්න පටන් ගන්න කියලා. ඉතින් ඒක අර සත්ත්ව විසුද්ධි භාවනාදී නැත්නම් අපේ තියෙන විසුද්ධි මාර්ගයේ පොතේ හැටියට පෙන්වන්නේ නාම රූපාණං යථාව දසනං ditthi visuddhi නාම. මේ මම ගිය අරමුණ මොකක් හරි අරමුණක් ඇති කරන අපේ හිත මේ සමාධියකටපත් වෙන්නේ. එහෙම නැත්නම් ධ්‍යාන මේ සම්මුතියක් ඒකාග්‍රතාවයක් ලබන අන්නේ ඒ අරමුණ මෙන්න මේකයි කියලා වෙන එකක් නෙවෙයි කියලා අනන්‍යතාවය ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ අනන්‍යතාවය මෙන්න මෙහෙමයි මම බුද්ධි විඳ කියලා විස්තර කරන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය ගොඩේ භාෂාවෙන් කියතයි ඕක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ කියලා. ඉතින් ඒක ගැන ලියනකොට ලොකු ස්වාමීන් වහන්සේගේ පොතක ලොකු සාංශය සඳහන් කරනවා ආස්වාසය කරන වෙලාවේදී ආස්වාසය ගන්න හැටි අර තේරෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවෙම තැනක ප්‍රස්වාසය නෙවෙයි කියලා. එච්චරයි. ආස්වාසය කරනකොට ආස්වාසයේ බව දන්නවා. හැබැයි ඒකට පන්නරයක් ලැබිලා තියෙනවා. ඒක ප්‍රස්වාසය නෙවෙයි. වම තියලා විදිනකොට දන්නද වමේ පය තියෙන්නේ. බර තියෙන්නේ. එයා කොච්චර ඒක හොඳට දන්නද මම විලුඹද පිටපැත්තෙන්ද යන්නේ ගල් දෑනෙන්නේ වැලි ලනු පැදුරද වැලිද සිමෙන්තියේද ඒක දන්නව විතරක් නෙවෙයි මේක දකුණ නෙවෙයි කියලා දන්නවා අන්න ඒ පිරිසිදුකම කැඳේ ගල බේරුවා වගේ Taman ඉන්නේ වමේ වම්බව මම දන්නේ කොහොමද මට විලුඹේ බරගතිය වැටහෙනවා එහෙම නැත්නම් කකුලේ පිට ධාරය දිගේ ඇඟිලි දිහාවට ඒ බර මාරු වෙනවා එහෙම නැත්නම් ඇතුලේ ධාරය දිගේ මාරු වෙනවා එහෙම නැත්නම් ඒක සීතල දැනෙනවා ඒක උණුසුම දැනෙනවා ගොරෝසුකම දැනෙනවා සියුම් බව දන්නවා මොකක් හෝ මේ වමේ බර තියෙන කියලා දන්නවා එයාට හොඳට පැහැදිලි මේක දකුණ නෙවෙයි කියලා ඕනේ නම් තව කියන්නේ ඉඳගෙන නෙවෙන බවත් එයා දන්නවා. සද්දයක් නෙවෙන බවත් දන්නවා. වේදනාවක් නෙවෙන බවත් දන්නවා. හිතවිල්ලකුත් නෙවෙයි මේ වම. ආන් ඔය දෙය පැහැදිලිව ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම් ඒකට කියනවා ditthi visuddhi ආරම්භය කියලා. එතෙන් තමයි පටන් අරගන්නේ අරමුණේ අලගිය මුලගිය අරගුණේ අනන්‍යතාවයේ වෙන එකක් නෙවෙයි මෙයමයි කියලා පරිච්ඡේද කරලා කියන්න පුළුවන් ගතිය පවත්තානේ කියන නම පාවිච්චි කරනවා. ඉතින් මේක අපිට තියෙන්නේ භාවනා නොකරන එකනා ලක්ෂයක් අරමුණුත් එක වැඩ කරනවා. භාවනා කරන එකනා එයින් මූල කර්මත්තානේ වෙන් කරලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒක ඔය අපවත්චි කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අද රුසුමාන තුනයි අපවත් වෙලා ඒ ශාංශ කියනවා සද්දන්ත කුලේ ඇති පිටුරු කොටක තියෙන ඉදිකට්ටක් ගන්න හොඬේ දික් කරලා ඉදිකට්ට විතරක් ගන්න. එයා දන්නවා මෙතන අලියට පේන්නේ නැහැනේ අලියට ඉවනේ තියෙන්නේ. ඒකට යා හොඳට හොඬේ යොදලා ඉදි කට්ටක් ගන්න. ඒ වගේ මේ ලෝකේ තියෙන ලක්ෂයක් එකක් අරමුණු අතර දැම්මගේ හිත තියෙන්නේ කොතනද? ආස්වාසේද, ප්‍රස්වාසේද, වමේද, දකුණේද, සද්දේකද, හිතවිල්ලේකද, වේදනාවද කියලා ඒක හරියට පිරිසිදු කරලා කියන්න පුළුවන් නම් හැම අරමුණක්ම රත්තරන් වාගේ, හැම අරමුණක්ම ප්ලැටිනම් වාගේ, හැම අරමුණක්ම මිනිමුතු වාගේ. අන්නේ පිරිසුදුකට කියමල කියනවා නාම රූප පරිච්ඡේද ඥාන කියලා. අනිකුත් ලක්ෂයක් එකක් දේවල් වලින් එකක් වෙන් කරගන්න. ඒක ඕනනම් කලින් හිතාගත්ත එක. අපේ ආස්වාද ප්‍රසවාස. එහෙම නැත්නම් බිම්බීම හැකිලිම නැත්නම් කියලා බිම්බීම හැකිලිමත් නෙවෙයි ආස්වාද ප්‍රසවාසයක් නෙවෙයි. සද්දයක් ආයේ මම දන්නවා මගේ හිතේ තියෙන සද්දක කියලා. එතන මගේ හිතේ තියෙන කකුලේ වේදනාව ඒක දන්නවා. එහෙම නැත්නම් මගේ හිතේ තියෙන හිතවිලි ඒක දන්නවා. අන්නේ දැනෙන දේ හිතලුවක් වෙන්න දෙන්න එපා. ඒක මේ හීනයක්වත් බීලා ඩෝප් වෙලාවත් කතා කරනවා නෙවෙයි. මේ දැනෙන දේ. අන්නේ දැනෙන දේ මේකයි කියලා වාර්තාගත කිරීමෙන් ඒක අනිකුත් ලක්ෂයක් එක කර්මණු වලින් වෙන් කළ දැනගන්න පුළුවන් නම් ඒ නාම රූප වශයෙන් මේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමේ හැකියාවට කියනවා ditthi visuddhiya කියලා. ඉතින් මේක විදුහුරු ක්‍රමයක්. විද්‍යාවෙන් කරන්නේ ওই ටික තමයි විද්‍යාවෙන් කරන්නේ කපල බෙදලා වෙන් කරලා දක්වන එක. බුදුසසුනේ ඒකට දීපු නම තමයි මේකට විභජ්‍යවාදී කියලා කියනවා. ලෝකෙම බදා ගන්න ගියොත් අපිට කරන්න බෑ. ඒ නිසා පරියන්කයට ගියාට පස්සේ අපි නම් අරමුණක් නම් කරනවා. මට හරිනම් මම ඉන්නේ මෙන්න මේ අරමුණේ. මොකේද ඉඳගත්තට පස්සේ ඉඳගෙන ඉන්න බව දන්නවා. එතන ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇතුලේ හුස්ම ගන්න බව දන්නවා. එහෙම නැත්නම් බිම්බීම හැකිලිම දන්න කොයි එකුණක් ප්‍රශ්නයක් නැහැ. අපි නම් කරනවා. ඒකට කියනවා වැඩපොළ කියලා කර්මස්ථානය කියලා. ඊට පස්සේ පුළු පුළුවන් වෙලාවෙ ඒකට යොදවනවා. යොදවලා ඒකට හරි ගිය වෙලාව තියෙනවනේ. දැන් ආස්වාසේ ඉන්නේ. ආයක මම දන්නේ කොහොමද ප්‍රසවාසය නෙවෙයි කියලා. මම දන්නේ කොහොමද මේක සද්දයක් නෙවෙයි කියලා. මම දන්නේ කොහොමද හිතවිල්ලක් නෙවෙයි කියලා. ඒක හැම වෙලාවෙම මේ ආස්වාසයක් වෙන වෙලාවේදී ක්‍රියාවලියක් තියෙනවා. ඒක උරගාල බලන්න පුළුවන්. අපි කියන ප්‍රත්‍යක්ෂණය කරනවා කියන්නේ. අන්නේ Taman කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරේ කියලා කාටද කියන්න පුළුවන් නම් ඒ හිතලා නෙවෙයි වෙච්ච දේ. ඒක තමයි විදිට්ඨි විසුද්ධිය ආරම්භය. ඉතින් ඒ වෙලාවේදී අපි දවස පුරාම ගත්තොත් හිටගෙන හරි ඉඳගෙන හරි මොන හරි වැඩක් කරනවා. මේ භාවනා මධ්‍යස්ථානක නෙවෙයි. ගෙදර ඉන්නේ නැත්නම් මාළු කඩේ කියලා කියන්නකෝ. එහෙ නැත්නම් පලානෙලනොයි කියන්නකෝ. ඒ කරන වෙලාවේදී මගේ හිත මගේ හිත ඉන්නේ කොහෙද කියලා. ඒ කිනාට සහතික කරගලා කැඳේ ගල බේරුව වගේ කියන්න පුළුවන් නම් ඒ හැම එකක්ම භාවනා මල් මාලයට වැටෙනවා. මොකද හිත කොහොම හිටියත් අයක වෙලාවට ගන්න ඒ කාර්මුණයි. කෝටි ගණන් අරමුණු තිබුණට භාවනා කරන එක නම් සතිය තියෙන එක නම් දන්නවා එකවරකට හිත ගන්නේ කාර්මුණයි. අන්න ඒක මොකද්ද කියලා ඒ චිත්තක්ෂණය පෙරපසු නොවි දැනගෙන අන්න ඒක ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තිය තියෙනවා ඕන දිට්ඨිය ඍජු වෙන්න පටන් ගන්නවා. ඒ බව දන්නේ නැත්නම් අපි ඒ වෙලාවේ අතීතේ ඉඳලා තියෙන්නේ. අපි ඉඳලා තියෙන්නේ අනාගතේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන. වෙන තැනක් ගැන නම් අපි ඌලගේ පාවෙන දෙයක් වතුරේ නිකන් පාවෙන පාසි ටිකක් වගේ කිසිම තැනක අපි අරමුණත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. ඉතින් අපි මුළු ජීවිතේම යන්නේ එහෙම තමයි. කවදාකවත් වර්තමාන මොහොතට සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වුණොත් බය හිතෙනවා. වර්තමාන මොහොතට හිත සම්බන්ධ වුණොත් පිරිත් නූල් ගැට ගහන්න වෙයි. එහෙම නැත්නම් ඇප නූලක් ගැට ගහන්න වෙයි. එහෙම නැත්නම් දෙයියන්ට කියන්නේ මොකද්ද වුණා? වර්තමානයේට ගියාට පස්සේ නිකන් කාලයකට පස්සේ ගෙදර වගේ, ගෙදර අමතක වෙච්ච කෙනෙක් වගේ අපිට වෙලා ඒ තරම් මුළු සංසාරයක් ගත කරලා තියෙන වර්තමානට එන්නේ නැතු. බුදු කෙනෙක් එන්න ඕනේ. බුදු කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ. මේ උඹේ වැඩක් කරගනින්. ඔබ මේ ලෝකේ ආවට පස්සේ දරුවෝ වදලා අරක කරලා මේක කරලා හම්බ කරලා ඒ ඔක්කොගේම සුභ සිද්ධි බල බල හිටපුවාම ඔබ මැරලා යනකම් ඔබට ඔබ කවුද කියලාවත් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙම දැක ගන්නවට ඔය කියන දරුවෝ මල්ලෝ කැමතිත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මා මොහොතල් කරන්න මට වම් තනියෙන් කිරි දෙන්න, දකුණු තරෙන් කිරි දෙන්න, දෙකෙන්ම කිරි දෙන්න කියලා තමයි කියන්නේ. ඔය එක එක්කත් නතර වෙන්නේ නැහැ. සරුවචනංශේ කතා කරලා කියනවා mind your own business. මේ වැඩක් බලාගනින් කියලා. ඉතින් ලෝකයා කියනවා කද්දාකත් ඒක නම් කරන්න එපා. ඒක හරිම ආත්මార్థකාමී. මේ අපේ වැඩ ටික බලලා ඔයා මරණත් එකයි හොඳ නියම් දැක්කත් එකයි කියලා. අන්න එහෙම යමපල්ලෝ රාශියක් එක්ක අපි ජීවත් වෙන ජීවිතේ. ඉන්න හරියක් ඉන්නේ අර මිනි පුච්චනකොට මිනියට අනින්නේ. එහා පැත්ත පිට පැත්ත මිරික අන්න එහෙම જાතියක් එක්ක අපි ජීවත් වෙන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ මේවා කියනකොට මම මේ දොරවල් වහලාද තියෙන කියලා නිතර බලනවා මොකද මේවා කියන එක හොඳ නෑ ඕගොල්ලොත් කැමති නෑ ඕගලන්ට ඕන වෙලා තියෙන්නේ මට අරින්න ඉඩ තකේ මට දකින්න ඉඩ අරින්න මගේ හීනේ. ඕගලන්ට ඕනේ අතීතේ ජීවත් වෙන්න අනාගතේ ජීවත් වෙන්න දරුවෝ ගැන ජීවත් වෙන්න අර ගැන. ඉතින් හීන ලෝකෙන් කඩලා දානවට කවුරක්වත් කැමති නැහැ. ඉතින් ඒ නිසා මේක අන්ධ භූතෝ අයන් ලෝකෝ. මේ මුළු ලෝකෙම අන්ධ භූත ලෝකයක් තියෙන්නේ. අපි ඉතිහාසෙත් දන්නවා, භූගෝලෙත් දන්නවා, භෞතික විද්‍යාවත් දන්නවා, රසායන විද්‍යාවත් දන්නවා. තෝ කවුද කියලා වොත්? උඹ කවුද? පොඩ්ඩක් ඉන්න තාම හිතන්නවත් නැහැ. කවදා හෝ নিকකමට හරියෝ ditthi visuddiyටපත් වෙලා මූල කර්මත්තානෙට වර්තමානයේ හිත ගියොත් දුවන්න පටන් අර ගන්නවා භූතෙක් දැක්කා කියලා. එදාට ඇපනෝල් ගැට ගන්න. මොකද මේක ඇතුලේ කාගේ ළඟවත් මොකෙක්වත් සුද්ධවන්තෙක් නැහැ තියෙන්නේ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ එකක්. ඊක නොදකින්න නිසා මේ රූපලාවන්‍ය කරන්නේ. ඒක නිසායි මේ බොඩි බිල්ඩින් කරන්නේ. ඒක නිසායි මේ මවාපෑමක් අපි ළඟ තියෙන්නේ. සත්‍ය නොදැකීමේ තියෙන ආසාව නිසා. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. ඒකට කියනවා අන්ධ භූත ලෝකේ කියලා. බුදු කෙනෙක් පහළ වෙන්නෙත් එතන බුදුන්සේ බණ කියන්නේ නැත්තේ දෙන්න. ඒක කාට හරි හිතන්නේ මේ තරම් අන්ධබූත ලෝකේ මං ඉන්නේ ආස්වාසේ. මං ඉන්නේ ප්‍රසවාසේ. මං ඉන්නේ පිම්බීමේ, මං ඉන්නේ හැකිලිමේ, මං ඉන්නේ මේ රත් වෙච්ච පසරි තේරෙනවා මට. මං ඇවිදිනකොට මේක තේරෙනවා කියලා මේ කිසිම කෙනෙකුට කවමවදාකවත් නෑ බෑ කියන්න බැරි මේ සත්‍යයට යථාව දර්ශනය කියලා කියනවා මේකට. මේකට ගියොත් අපි බ්‍රහ්මයාටත් උඩ ඉන්නේ. බ්‍රහ්මයාටත් ඒක වළක්වන්න බෑ. මං කකුල තියෙනකොට මයි කකුලට දැනෙන ඒ තද ගතිය, බෙලෙක් ගතිය, මුරුල් ගතිය. අස්පනා අපිට තියෙන දේ නෑ කියන්නේ අග්‍රවිචකාර්තුමාටවත් බෑ. රජ්ජුරවණ්ඩත් බෑ. ਸਰබලධාරි දෙවියන්ටවත් බෑ. බ්‍රහ්මියෙකුට බෑ, දෙවියෙකුට බෑ. මොකද ප්‍රත්‍යක්ෂයක් තියෙන. ඉතින් ඒ වෙනුවට අපි කියනවා දෙයියන්ගේ මනාපෙ ඉල්ලනවා, බ්‍රහ්මයන්ගේ අනුකම්පාව ඉල්ලනවා. ඒ ඔක්කොම කාමෙට. අපි මේ කාගරිපි කොට පෙරකෝකම් කියලා නම් කාමෙට. මේ අස්පනා අපිට හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගෙනමයි හුස්ම ගන්න. කවදාකවත් හිතන්න එපා උගුරට හොරා බෙහෙත් බොන්න පුළුවන් කියලා. හොඳට හිත දාලා දැන්නොත් ආස්වාසයේ ඉන්නේ පහදෙලියම අතුල්ලාගෙන පිරිමැත් දාගෙන නාස්පුඩු පුරවාගෙන තමයි ආස්වාසය යන්නේ. ඒක දැක ගන්න සුදුසුකම් කියලා මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. කාටත් ජීවිත බුද්ධියක් තියෙනවා. හුස්ම ගන්නලා හුස්ම ගන්න දැනගන්න ඕන. නමුත් මේ මේකට මේ ditthi visuddhi කියලා විශේෂ නාමයක් දීලා තියෙන මේකට සලකන කෙනෙක් ලෝකෙට. ඔක්කොමලා හිතනවා ඊට වැඩිය හොඳයි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පොත් ටික ඔක්කොම කියවකව ඉන්න තියෙනවා නම් ඒ දැනුම බොහෝම වටිනවා. එහෙම නැත්නම් තුන් ලෝකේ දන්න ඉර්සින්නාන්ත කෙනෙක් හම්බෙලා පඬුල්ලලා එතුමාගේ ආශිර්වාද ගන්න පුළුවන් නම් බොහෝම වටිනවා. එහෙම නැත්නම් නිදානයක් හොයාගෙන රත්තරන් ටිකක් හොයාගන්න පුළුවන් බොහෝම වටිනවා. ඉතින් මේකනේ හින්දිම නිද්දිමුත් කල්පනා කරන්නේ මේක. ඒ වෙනුවට ඊට වැඩි ඉතාම වටිනා අස්පනා අපිට කාටවත් නෑ බෑ කියන්න බැරි මේ සත්‍ය නොදකින්නව නෙවෙයි. මේකේ මූණට කියලා ගහනවා. මේකට උණු වතුරක් කරනවා. මේක වටිනාකමක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකට සුවිශේෂ නමක් දානවා විසුද්ධිය සහ පාරිශුද්ධිය කියලා. මොකද ඒක කාටවත් පටලවන්න බෑ. මේ මම දැන් මෙතන ඉඳගෙන ඉනකොට මට මේ දැනෙන ටික කවුරු ඇවිල්ලා නැහැ කිව්වත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි සත්‍යයකට කියනවා ඇති හැටිය කියලා කියනවා. ඒකට ස්වභාව කියලා කියනවා. භාව කියලා කියනවා. ගතිය කියලා කියනවා. ඉතින් අපි යම් වෙලාවකට අපේ ස්වභාවයට සම්බන්ධ වෙච්ච ගමන් අපේ භාවයට සම්බන්ධ වෙච්ච ගමන් අපේ ගතියට සම්බන්ධ වෙච්ච ගමන් මේ විසුද්ධියට අවශ්‍ය මූලික සුසුකම් ලැබෙනවා. නමුත් ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තාක්කල් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයක් එන්නේ. ඒකට ඉස්සර තමයි සීල විසුද්ධියයි චිත්ත විසුද්ධිය අවශ්‍ය කරන්නේ. ඒ නිසා කොයි වෙලාවක හරි යෝගාවචරයට පුළුවන් වුණා නම් මම පරියන්කයට වාඩි වුණා නැත්නම් මම සක්මන්ට ගියා. මම යනකොට ගියේ මෙන්න මේ විදිහට මගේ මුලින් ගිවිසගත්ත මෙන්න මේ අරමුණට. ඒ අරමුණට මගේ හිත ගියාද නැද්ද? ගියා නම් ඒක වෙන එකක් නෙවෙයි මේකමයි කියලා මම මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරේ. මොකෙන්ද උරගාලා කියන්නේ? මොකෙන්ද අද්දුට ප්‍රත්‍යක්ෂය කියන්නේ. ඔච්චරයි. මේ චිත්තක්ෂණ වශයෙන් කියනවා ඔච්චරයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. නමුත් ඒක ඒ එක චිත්තක්ෂණයක ඒ කාර්මුණට ගිහිලක ප්‍රසිද්ධ කරාට යපන්ගේ ජීවිත බුද්ධියට එන්න එක දිගට මේ අරමුණ චිත්තක්ෂණ කීපයක් දැක්කොත් තමයි Tamante ඒක පටල වෙන්නේ. සතිය පිහිටනවා කියලා ගත්තේ සතිපත්ඨානය කියලා එකක් තියෙනවානේ. ක්ෂණ මාත්‍ර සතිය කියන එකට සති මාත්‍රාව කියනවා. මෙන්න මේ සති මාත්‍රාව දෙන එක විතරයි අපි මේ වැඩමුළුවකින් කරන්නේ. විඤ්ඤාණ මොනක්වත් අපිට කරන්න බෑ. ඊට පස්සේ ඒ කිනාට කියලා දීලා තියෙනවා මේ දීප සති මාත්‍රාව නැවත නැවත යොදවමින්. නැවත නැවත අරමුණට බහලාමින් ඒ අරමුණේ වැඩි වේලාවක්, ඒ සංසිද්ධියේ වැඩි වේලාවක්, ඒ වර්තමානයේ වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් නම් ඒ සතිය අඛණ්ඩ භාවයක් ඒ අඛණ්ඩ භාවයේ තමයි වේපුල්ල භාවයට දියුණු වෙන්නේ. නැත්තම් සතිය ප ဋ ාණ වෙනවා කියන පට්ඨල වෙනවයි කියලා කියන්නේ. ස්ථාවර වෙනවයි කියලා කියන්නේ. ඒක නිසා මේ අතර බාර දුන්නාට පස්සේ ආයෙක විහිකොල දාලා ගියොත් ඊට පස්සේ ඉතින් වැඩමුළු සංවිධානයේ ඊට යට කරන්න දෙයක් නැහැ. නමුත් මේක ඉතාමත්ම දුර්ලභ දෙයක්. කොහොම හරි මගේ අතට ආවා. මට තියෙන දැන් මේකේ මගේ සාමාන්‍ය බුද්ධිය දාලා ක්‍රමසාවිදි හොයලා මේ ලැබිච්ච දේ දිගින් දිගට දිගින් දිගට පවත්තන ගමන් මට වැඩි භාවනා කරපු කෙනෙක් කලල යා කොහොම හරි. යාට මේක කියලා. මෙන්න මෙහෙමයි මම කරන්නේ මෙන්න මෙහෙමයි මම මෙනෙහි කරන්නේ මෙන්න මෙහෙමයි මට වැටහුනේ. ආන්න මේ දේ කරනවා නම් දිගින් දිගටම ඒකට ධර්ම සාකච්ඡාව කියලා කියනවා. එතකොට තමයි අර ඉගෙනගත්ත ටික ප්‍රයෝජනෙට දාන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වැඩේ කරගෙන යන වෙලාවේදී නැත්තම් කාට හරි ඒ අදහස පහළ වුණයි කිය මේ අපි කියන්නේ ඒකට කමඨාන සුද්ධ වුණයි කියලා. කමඨාන සුද්ධල එක දිගට කරගෙන යන්න පුළුවන් කාලයක් ලැබුණා නම් අපි කියන එකට බුද්ධ ශාසනය කියලා. අපි කියනවා යාට පෙරපින් තියනවායි කියලා. අපි කියනවා ඒ කෙනා ඉන්නේ පිම්බිමක කියලා. එහෙම නැත්තම් පතිරූප දේශ වාතික කියලා. අපි කියනවා ඒ කෙනා ඉන්නේ කල්යාණ මිත්‍රන් මැද කියලා. හැබැයි ඔක්කොම සිද්ධ වෙන්නේ Taman ඒක නැවත නැවත ඒකට යොද යොදා බැලීමෙන්. යොද යොදා බලනකොට ඒ අරමුණක දැකපු මුනොත අරමුණක පැතිකඩ කාලයත් එක්ක වෙනස් වෙන හැටි දකින්න ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක කියන ඉස්සල්ලා මුනත දැකීමට කියනවා සටහන දැකීම කියලා. සංඨාන පඤ්ඤත්ති කියලා. ඒ සටහන දිහා බලනකොට කාලානුරූපයක විකෘතියටපත් වෙන හැටි විපරිණාමයටපත් වෙන හැටි, රූපාන්තරයටපත් වෙන හැටි දිහා බය නැතුව බලන්න පුළුවන් නම් ඒකට කියනවා ආකාර පඤ්ඤාත්තිය කියලා. సంతාන පඤ්ඤාත්තිය ඊට පස්සේ ආකාර පඤ්ඤාත්තිය, ආකාර පඤ්ඤාත්තියේ දකින දකින අරමුණේ මොන අරමුණ ඇවිල්ලා මොන ට්‍රික්ස් දාලා ගියත් මොන 18 තන්නේ නැටුවත් මම ඒක වෙනස් වෙන හැටි බලනිනවා ඒක ඇවිල්ලා වෙන දෙයක් වලට හොල්මන් වෙන හැටි විපරිණාම වෙන හැටි බලන්න පුළුවන් ගතිය આવොත් පේනවා එකම අරමුණක්වත් බලාගෙන ඉඳ චිත්තක්ෂණයක්වත් නොතබ වෙනස් වෙනවා කියන. බලන බලන අරමුණ නම් කරන්න ඉස්සරල වෙන දෙයක් බාටපත් වෙනවා කියන. නම් කරන්න පුළුවන් නම් එතරම් තකතිරුකමක් තියෙනවා. නම් කරන්න තරම් අරමුණක් ඉන්නේ එහෙම නම් කරන්න තරම් අරමුණක ආරම්භන ස්වභාවයක් නැහැ. මෙන්න මේක දැකෙන වෙලාවට තමයි යෝ හීන් දාඩිය දාන්නේ මේ වක්කාර වෙන්නේ නිින්දයක් නැතුව යන්නේ මේ මෙතෙක් කල නංවනන් දම තමා හිටපු කිසිම දෙයක් ඒ නමට ගැලපෙන්න ජීවත් වෙන්නේ ඒ නම දාන්න ඉසලා එක වෙන කෙනෙක් වඩපත් වෙනවා. ඒක දකින්නකොට තේනවා තමන් බිම්බෝම්බයක් උඩ ඉන්නවා. තේරෙන පටන් ගන්නවා මේ දැන් ඔන්න මෙන්න බෝම්බයක් පුපුරන්න දිනවා ඒකට තමයි මම මේ පෙන්කෙලින්නේ කියලා. එදාට ඉතින් බඩ දනවා නිින්ද යන්නේ නැහැ කැර කෙනවා වක්කාර වෙනවා පැදුරටත් නොකිය වැඩගුලි බහැලා යනවා නානා ප්‍රකාර දේවල් වෙන විදිහකට කියනවා නම් මේ ශාසනය මේ ප්‍රතිපදා ඉතාමත්ම ශක්තිමත් ඒක බොඩි පැය ගාණෙන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් හැබැයි අපිට දරන්න ශක්තිය නැහැ සද්ධාව මදිකම නිසා එහෙම නැත්නම් කමඨාන සුද්ධ වෙලා නැහැ එහෙම නැත්නම් අපිට පෞරුෂත්වේ නැහැ. ඒකට දොස් කියන්න නම් බෑ. කිසිම කෙනෙකුට දොස් කියන්න බෑ. මොකද භාවනා කරනකොට දේවල් වෙනස් වීම දැකපු නැති කවුරක්වත් නැහැ. ඒ හැම වෙනස් වීමකටම විරුද්ධව චෝදනා පත්‍ර ලියලා තියෙනවා. කොහොම ස්ථාවර කරගන්න අපට ඕනේ. එහෙම නැත්නම් නිත්‍ය සංඥාවක් ඇති කරගන්නයි ඕනේ. නමුත් ditthi visuddhi ඒකට පුදුමාකාර පහර ගැහිමක් ගහනවා. උඹට එහෙම බලන්ඩ එල්ල කරන්න දෙයක් මේ ලෝකේ නෑ. බලන බලන දේ ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ආන්න ඒ දේ ගුරුවරයා කියනකට වැඩිය යෝගාවචරය අතිම කියවන්න යෝගාවචරය අතිම කියවෙන්න පටන් ගන්න එක තමයි ඒ ජීවිතයේ තියෙන ප්‍රධානම පෞරුෂත්වයේ වෙනස. ඒ කෙනාගේ රුචිකත්වයේ ඇති වෙනස් වීම. එහෙම නැත්නම් කියනවා නම් අපි පරිණාමයක් වෙනවනේ මනුෂ්‍යයා කියන සතා. අපි දැන් පරිණාමය නතර කරලා ඉන්නේ මේ නිත්‍ය සංඥාව නිසා. අපි ඒ නිසා බොහොම ඉක්මනට වයසට යනවා. ඔය යථාව දර්ශනේ දැක්කනම් ඒ තරම් ශීඝ්‍රයෙන් එක වෙනස් වෙනවා. ඒ දේ දැකලා ඒකට බය නැතුව මුණ දීගෙන හිටියානම් පේන්න පටන් ගන්නවා. ඒක යම් තාක් වේගයකින් කැරකෙනවද? යම් තරම් ශක්තියක් බාටපත් වෙනවද? යම් තාක් ජවයක් බාටපත් වෙනවද? ඒහා සමාන බලන පුද්ගලයා ජව සම්පන්න වෙනවා. පුදුමාකාර ජව සම්පත්තියක් එන්න පටන් ගන්න. ඒක නිකන් හරියට දුවන වාහනයක් දුවන ගමන් බැටරිය charge කර ගන්නවා වගේ. දුවන්න දුවන්න දුවන්න බැටරිය charge වෙනවා. හැබැයි ඒකට ලෑස්ති මනසක් ඒකට සූදානම් ඒකයි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා. ඒකයි භාවනා කරන්න කියන එක ගැන පණ්ඩිත් ස්වාමීන් වහන්සේ බුරුමේ පුදුමාකාර ලස්සන කතාවක් කියනවා. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේක තමයි ලෝකේ සත්‍ය මේක තමයි ditthi visuddhi කියන්නේ. නමුත් කිසිම කෙනෙක් මේක තේරුම් අරගෙන නෙවෙයි භවනාවට බහින්නේ. ඒක නිසා එයා බලන් හදන්නේ කොහොමද දේවල් ඉස්තාවර කරගන්න. මට දිගට අරමුණේ ඉන්න පුළුවන්. මට දිගට මෙහෙම කරන්න පුළුවන්. එහෙම එහෙම එකක් ඇත්තේ නැහැ. මේක වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙච්ච බව කියන්න වීමත් යෝගාවචරය හිතන්නේ වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා. ඒ නිසා යෝගාවචරයක කියන්නේ පැකිලි පැකිලි. අත්‍තරද්දක් වුණා වගේ. නමුත් ඒක තමයි භවනාවේ ඇත්ත. මෙන්න මේ දේ යෝගාවචරයට කියන්න බැරි නම් යෝගාවචරයට කියන්න දිව පැටලෙනවා නම් ගුරු 100ක් කරද්ද ගුරුවරයයි කියලා. මොකද මේ ලෝකේ කිසිම විශ්වවිද්‍යාලයක ඔක උගන්වන්නේ නැහැ. උගන්වන්නෙම මේ ස්ථාවර කරන වැඩ. ස්ථාවර කරන වැඩවල තමයි මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා කියන්නේ. අපිට උපාධි දෙනවා අපිට යුනිෆෝම් දෙනවා අපිට අර නිලේ දෙනවා මේ දේ දෙනවා දීලි වල අපි රාමු කරලා කඹරවනවා අපි ලව්වා මේ මේ ලෝකේ තියෙන්නේ අපිට කාඩ්බෝඩ් උනක් දාලා අපි රජ කරවලා අපි ලව්වා බල්ලෝ වගේ වැඩ ගන්න එක විතරයි මුළු ලෝකෙම එච්චරයි විශේෂම ශිෂ්ට සමාජය ශිෂ්ට සමාජය කරන්නේ ਉਹ රාමු කරනවා ඉසලා රාමු කරලා ඉංජු ඉංජු කියනකොට ඕනේ ඕනේ වැඩේ ගන්න එක තමයි ওই ලෝකේ තියෙන්නේ එච්චරයි. ඒව මොකක්වත්ම නැහැ මේ ditthi visuddhi ගහම තියෙනවා මේ රාමු කරන්න තියා ස්ථිර එකක්වත් ඇත්තේ නැහැ කියලා. ඉතින් ඒ ඒ ලෝකයකට මේ බණක් කියලා. ඒකට කියා ගන්න බැරි වුණා කියලා බය වෙන්න එපා. ඒක තමයි ස්වභාවය. ඒකට ගුරුවරයාට සිද්ධ වෙනවා මේක කියන්න පහසු වීම සඳහා ආප්තෝපදේශ අපේලා. මෙන්න මෙහෙම පුතේ වෙන්න පුළුවන් අන්න එහෙම බලාපන්. බල්ලි වල පැකිලෙන්න එපා. වෙච්ච දේ කියාපන්. පොත්වල තියෙනවල් කියන්න යන්න එපා. එතකොට උඹ වෙන්නේ ආයතර ලාභ සත්කාර සම්මාන සිලෝක වලට වැඩ. උඹ එහෙම නැත්නම් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රතිඵල බලව කිසිම ප්‍රතිඵලයක් මේකේ නැහැ. වෙන දේ කියන්න පටන් කරගත්තොත් දෙන්නේක් දකින්න දේ වෙනසකුත් නැහැ. මොකද කවදාවත් අම්මා මුත්තා කිව්වත් කියන්නේත් නැහැ. කියන්න වුණොත් නිකන් තමන්ගේ චරිතය ඝාතනයකට ලක් වුණා වගේ. එහෙම නැත්නම් තමන් නිකන් සෙනගේ ඉස්සරහා පබ්ලික් එකකට ලක් වුණා වගේ දඬුවමකට ලක් වුණා වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා කියලා දීලා දීලා දීලා ඒ යෝගාවචරයට අත්තලක් දෙන්න ඕනේ. බහතෝරලා දෙන්න ඕනේ. ආප්තෝපදීස දීලා දීලා උනන්දු කරවන්න ඕනේ මේ ඇති දේ ඇති හැටියට කියන්නේ. ඒක නිසා මේ ditthi visuddhiya කියලා කියන්නේ යථාව දර්ශනය. ඇති දේ ඇති හැටියට දැකීම නිසා මිසක් අර gedirin එනකොට බලන් දාපු දේවල් පෙන්වන එක නෙවෙයි. ඒකට බලන්න ඕන නම් වෙසක් එකට තොරන් බලන්න යන්න. එහෙම නැත්නම් යන්න කානිවල් එකට ගිහිල්ලා සල්ලි දෙන්න ඔන්න ගෝණි එළුව පෙන්නනවා ඒක. සද්දායක් දීලා ගෝණි එළුව පෙන්නනවා. ගෝණියක් ගෙන එල්ලලා පෙන්නනවා. ඇද්දත් පුටුව කියලා පෙන්නනවා. පුටුවක් තියලා ඇදලා පෙන්නනවා. ඔන්න සද්දායක් දීලා ඇද්දත් පුටුව පෙන්නනවා. ඌව බලන්න යන්න කානිවල් මේකේ නෑ. මේ එහෙම බයිලා මොකක්වත්ම නෑ. මේ දාඩිය ගඳ ගහන නවදොරින් කාර්ලු වැගිරෙන මේ ශරීරේ මොනවත් නොකර බලන්න හිටියොත් බලන්න මොකද නොකෙරෙන කෝලමක් තියෙනවද කියලා. මුළු ලෝකෙම තියෙනවා. ඉතින් මේකට නොදකින් කියලා බැලුවොත් ඒක තමයි යෝගාවචරය ගුරුවරයාගේ 100%ක් වැරද්ද. ගුරුවරයා කියලා දෙන්න ඕනේ මෙහෙම තමයි ස්වභාවය. උඹලට කටහුරු කරලා තියෙන බොරු කියන්නමයි. කිව්වොත් බොරුවක්. එතෙන් කිව්වොත් අතිශෝක්තිය. එහෙම නැත්නම් අව탁සීරුවක්. කද්දාකත් මනුස්සයට ඇති දේ ඇතියට කතා කරන්න තේරෙන්නේ ඒක ආර්ය විවහාරයි. ඇති දේ ඇති හැටියට දැක්ක දේ දැක්ක හැටියට අහපු දේ අහපු හැටියට කතා කරන එකට ආර්ය විවහාරය කියනවා යථාව දර්ශනය කියලා කියනවා. එහෙම නැත්නම් යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. ඒ තරමට මේකට අපි කටගොත ගැහෙනවා. මොකද මේ මවාපාල කියලා එහෙම නැත්නම් අතිශෝක්තිය කියලා. ඒ නිසා අපි ඒක භාෂාව ඒක සාමාන්‍ය සුතමේ ඥානෙට දාලා කවුරු රවට්ටන්නේ මේ? අපි යමු ditthi visuddhiyට. ditthi visuddhiyට යනවා නම් පටන් ගත්ත වෙලාවෙ ඉඳලා සංනිවේදනය කෙලිම තියාගන්න. ඉතින් ඇති හැටි වෙච්ච දේ වෙච්ච හැටියට කියන්නේ. ඒක විශාල අවනම්බෝකටපත් වෙලා තියෙනවා. ඒක නිසා අද ඉන්නේ අපි ইনফরমේෂන් ටෙක්නොලොජි යුගයේනේ. කියන්නේ තොරතුරු තාක්ෂණයේ අද විතර මිනිස්සේ අනාගත යුගයක් මුළු මානව ඉතිහාසෙම නැහැ නිසා අනාගාමී වෙන්න අමාරුයි. මුදි ඊතර හැම තොරතුරක්ම සත්‍යය ඇද කරලා පෙන්නන්නේ. bending the truth මුළු ජනමාධ්‍යම කියන්නේ ඔච්චරයි. කතා කිරුවොත් වෙන්නේ ඔච්චරයි. ඒ නිසා කතා නොකර ඉන්නකොට මොකද්දෝ sannivedanayak වෙනවා. මොනවත්ක්ම කතා කරන්නේ නැතුව පැයක් Tamange කයත් එක්ක ඉන්න බලන්න පුදුමාකාර සුපර් කන්ඩක්ටිව් සම්නියුදනයක් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකට බය වුණොත් වෙන්නේ නැහැ. බය වෙන්නේ නැතුව මේ ශරීරයට විවේක වෙන්න දීලා මේක දිහා බලාගෙන හැබැයි මතක තියාගන්න මේක කීමනෙන් තමයි මේක පන්නරේ එන්නේ. ඒක නිසා මම මේක වාර්තා කරන්නත් ඕනේ. භාවනා කරනකොට හොඳට බලලා මොකද්ද වෙන්නේ කියලා කියන්න බෑ. එසේ ඇවිදින් දෙන්න හිතර කයට. මොනවාක තැනකට යන්න එපා නිකන් එහෙට මෙට අහක් කලම් කරනවා මොකද්ද වෙන්නේ කියලා බලන්න එතන බත් පිඟාන දීලා ගිහලා කාලා කියපන් කියලා මොකද්ද වෙන්නේ කියලා ඉතින් අපි අහන මේ බත් පිඟාන මොනවද වෙන්න තියෙන්නේ කාපම් බඩේ ඉතින් ඒකට පැන්නේ හදන්නවනේ එච්චරයි එන්න මොනවද බත් කනකොට දැනගන්න තියෙන්නේ අපි සතිපාසලට ගියාට පස්සේ පොඩි ළමයෙකුට අතර දෙනවා රට ඉඳියට ඇටය රට ඉඳි ගියා දීලා ළමෙන් කරන කන්නපා අතේ තියාගෙන බර කොච්චරද කියලා බලන්න උඩ දාලා මේක බර බලන්න. ඊට පස්සේ කන ගාතුල මේක පොඩි කරලා සද්ද මොකද්ද කියලා බලන්න. නහයට තියලා ගඳ මොකද්ද කියලා බලන්න. දිව කොන තියලා රස පොඩ්ඩක් බලන්න. කියලා ඉඳුරන් හයෙන්ම අල්ලන්න කියනවා රට ඉන්දියට. රූපේ කොහොමද, සද්දේ කොහොමද, ගඳ කොහොමද, රස කොහොමද දිවේද. ඊට පස්සේ පොඩ්ඩක් කාලා ඒ රස මුල ඉඳලා අග දක්වාම වෙනකන් පොඩි කැල්ලක් කාලා බලන්න. ඊට පස්සේ කියනවා කටේ දාගන්න කියලා රට ඉන්දිය. නිවන් දකින්න පුළුවන්. අපි ආවෙච්ච රටේ දවුරක් කරන කටේ දාගත්තාම කොහෙන් ඇවිල්ලා කොහෙන් යනවද කියලා දන්නේ මේක ගන්ධ රස පහසක් තියෙනවද දන්නෙත් නැහැ. මොකක් හරි කතා කරන ගමන් රටින්දි කනවා. ඒකල කියන අපි රටින්දි කෑවා කියලා. බොරුනේ මේ කතාව. රටින්දි ගෙඩිය මේක කාලාද මේක රටින්දි ගෙඩිය කාලාද කියන එක එහෙම කෑමවල කොච්චර කාලයක්ද අපි දැන් මේ වෙනකොට. අර ඊයේ වෙලදා මේ මට ඒවල තිබුණා මේ මොකද්ද මේ මෙසේජ් එකක් ඒකේ කියලා තිනවා මේ මිනිස්සයා මේ කෝටු ගාලක් කරන වතුරට විසි කරන බල්ලට. බල්ලත් පිළිගෙන ගිහිල්ලා කෝටු ගාල ගෙනත් දෙනවා. ඒ මිනිස්සයා එතකන් අර ටෙලිෆෝන් එකේ බල බල ඉන්නවා. ආයෙ බල්ලා ගෙනත් දීපම ආයෙ කෝටු කැල විසි කරන බල්ලා පයින්න කෝටු කැල එක පාට මිනිහා කෝටු කැල අතේ තියන් ටෙලිෆෝන් එක විසි කරනවා. විසි කරලා බලනකොට අතේ තියෙන කෝටු කැල. දැන් බල්ලා නෙමෙයි පනින්නේ මිනිස්සයා. ඩක්කාල වතුරට පනිනවා. දැන් විසි කරලා තියෙන කෝටු කැල වෙනුවට ටෙලිෆෝන් එක. ගෑන් ළමයෙකු උදේ පාන්දර අඳින ගමන අම්මා බලන් ඉන්නවා මේකේ ගමනක් යන්න ලෑස්තිලා. ඉන්න ගමන් ඉඳපු ගමන් පාම්පෙත්තක් ගෙඩිලා දානවා ටෝස්ට් එකට. ඉතින් අම්මා කියනවා අන්න අරක පොඩ්ඩක් කර වෙලා වැඩි කියලා. මොකද ටෙලිෆෝන් එක දාලා තියෙන්නේ ටෝස්ටර් එක ඇතුළට. අම්මට මොනවා කියනොත් බයිනෝ මේ කියලා අම්මා ඉන්න එපා මේ කලබල වෙලාවේ මට අනම්මනම් කියන්න. ඉතින් අම්මා කියනවා නෑ අර මේ මේ ටෙලිෆෝන් එක ටෝස්ට් කරන වැඩි කියලා මම මේ කිව්වේ. ඉතින් අපි මේ උදේ ඉඳලා හැන්ද යනකම් මේ කාටද කඹරන්නේ කියලා හිතන්නේ. කාගේ න්‍යාය පත්‍රයටද මේ පහඳින්නේ කියලා හිතන්නේ. ඒක ලියලා අපිට හම් වෙන්නේ මොකද්ද අන්තිමට ඩයබටිස් නුයි. කොලෙස්ටරෝල් උයි ටෙන්ෂන් එකයි. බුදුහාමුදුරුවෝ පැත්තක දාලා ධර්මයේ පැත්තක දාලා සංඝයා පැත්තක දාලා සීලේ පැත්තක දාලා මේ අපි දවස් හතර පහක් මේ වගේ වැඩකට ගන්න කොච්චර අමාරුද බලන්න. අර වැඩේ ඒ තරම්ම අත්‍යවශ්‍ය වැඩ. ඉතින් ඔක්කොම නතර කරලා බත් කනකොට කාපන්. බත් කාපන්. දිව හපා ගන්න එපා. ඉතින් මෙතෙන්ද ගන්න තියෙන අමාරුව බලන්න. ඒ වගේ මේ එක වැලක් එකවරකට කරලා ඒකට හිත දාලා එතකොට මොකද වෙන්නේ කියලා බැලුවොත් මොනවත්ක්ත්ම නොකර ඉන්නකොට තමයි චිත්තවිසුද්ධියට හරීම ලේසි කය මොනවා හරි කරොත් චේතනාවක් හෝ අදිෂ්ඨානයක් හෝ තිබ්බොත් ඒකේ චිත්ත විසුද්ධි ගන්න බව අමාරුයි. හැබැයි දක්ෂයෙකුට පුළුවන්. කතා කෙරුවොත් කක්කා. කතා කෙරුවොත් විතරයි මිස්කොමියුනිකේෂන් වෙන්නේ. සත්තු අතර කවදාකවත් එහෙම මේ මේ චෝදනා පත්‍ර එහෙම නැත්නම් පෙත්සංගය හිලි චරිත ඝාතන මොකක්වත්ම නෑ. උන් කතා කරන්නේ නෑ. උන්න කවදාකවත් උද්ධමනයක් තියෙනවද ප්‍රශ්නයක් නැහැ සල්ලි නැහෙනි. සත්වතර වෙන කවදාකවත් දික්කසාදයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් නැහැ බැඳලා නැහෙනි. ඇඳුන් ඇඳේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. බඩුගුරුලියකට ගෙවල් හදන හැටි ආකිටෙක් ලවුනේ නැහැ. මේ ඔක්කොම අපිට වැඩි ලක්ෂණ කරනවා. අපි ඊට වැඩි ඉක්මනට ගිහිල්ලා එහාට ගිහිල්ලා මේ සත්‍ය පන්නලා තියෙන හැටි දෘෂ්ටිය පන්නගෙන තියෙන හැටි ඉක්මවලා ගිහිල්ලා තියෙන හැටි බලනකොට hina කාලා ජීවත් වෙන්න පුළුවන්. දවස් 30 මේ වෙන වැඩ දිහා බලනකොට අපි මට දෙන ආගියන් ආඩම්බරයන් ඒවට දෙන අර්ථකතන ඒව අපි ඒත්තු ගන්නට හදන දිහා බලනකොට පිස්සු හොඳ ඒක කියලා හිතෙනවා. හැම කිනාම ඉන්නේ ගහපාදීමක. ගහපාදෙන්න හේතුව හුදෙකලාව දන්නේ නැතිකම. විවේකයේ කියන එක දන්නේ නැතිකම. විස්රාමයේ කියන එක දන්නේ නැහැ. අපිට හුදකලාව පේන්නේ තනිකන් දෝෂයක් විදියට. විවේක වෙච්ච ගමන් අපිට හිතෙන්නේ කොන් වෙලයි කියලා. විස්රාම වුණාට පස්සේ කියන්නේ මේ රහෙන් අයින් කළා දාලා. අපි නිකමෙක් වෙලා. ඒ නිසා අපි ඝන සංගණිකාවට කැමති. කුලයා කෙරේ බැඳිලා ඝනයා කෙරේ බැඳිලා ගත කරන කරන හැම වැඩකින්ම පටලවිල්ලක් කරන හැම කතාවකින්ම sannivedane පටලවෙන. නිසා බුදුසෙන්ස කියන මොනවත් කරන්නේ නැතුව පැයක් විතර වාඩි වෙලා ඉන්න හොඳ බබා සෝක් පිස්සු කියන්නේ ඩබල් නේ කෙලින්ම පිස්සු හැදෙනවා නිකන් ඉඳගෙන ඉඳ දුන්නු. කතා නොකර ඉඳලා බලන්න මොකද්ද වෙන්නේ කියලා මුළු ජීවිතේම කතා කරගන්න බැරුව යනවා. ඒ තරම් මේක ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. මොකද හුදේකලාවට බය නිසා, විවේකයට බය නිසා, එහෙම නැත්නම් මේ විස්රාමයට බයයි. හැබැයි මේ ඔක්කොම කරලා අපි හම්බ කරලා ළමයි වෙලා මොකද ඉල්ලන්නේ? මට පොඩ්ඩක් විවේක වෙන්න තියෙනවා හොඳයි කිය. දැන් මේ දෙන්න බලන්න විවේකේ. වහා කනවා. සීදීනස ගන්නවා. එචි බුද්ධ ඥානද අපිට මේ පෙන්වන්න හදන ditthිවිසුද්ධි හරහා මේ හරස්කඩක් පෙන්වන්න හදනවා. ඒකට සියලු පහසුකම් අපි ළඟ තියෙනවා. මේ බැලුම බලන ආකාරයක් තියෙනවා මේ. දෘෂ්ටිවිසුද්ධියක් ඇතිවීම සඳහා ජීවිතය දිහා බලන ආකාරයත් වෙන. ඒකට අපි මේ භාවනා මධ්‍යස්ථාන හදලා මේ සුදු අඳගෙන මේ කණ්ඩ බොණ්ඩ දීලා මේ දේ කරන්න හදන්නේ. මේක නෙවෙයි එකම ක්‍රමය. නමුත් මේ ක්‍රමයට ගියොත් අපිට පුළුවන් ද යමක් නොකර යමක් නොකිය මේ වෙන්න තියෙන දේ වෙන හැටි බලන්න ඉන්න. ඒක මේ බරපතල වැඩ ඇසුව හිර කාමරයකට දාලා දවස් හතේ කරුවල කාමරයට දැමිලා නෙවෙයි මේ. නමුත් භාවනා කිරීම දන්නේ නැති කෙනෙකුට මේ වගේ වැඩමුළුවට ආපු හම්බෙන්නේ මේ මිනිමරුවෙකුට කරුල කාමරයට දාලා වැහුවා වාගේ. මොකද හුදකලාව අපිට අහිමි වෙලා. විස්රාමයේ කියන එක අහිමි වෙලා අපට. විවේකයේ කියන එක අහිමි වෙලා මේ ගණයා කෙරේ බැඳලා කුලයා කෙරේ බැඳලා ගත කරන ජීවිතේ. ඒ නිසා ditthi visuddhiyak ලබන්න සීලේක සමාධියක කොටු කිරීමක්, පාටු කිරීමක් අවශ්‍යයි. හැබැයි ඒක මුළු ජීවිත කාලෙට නෙවෙයි. මේ පරිශ්‍රණය කරනකොට මෙන්න මේ රාමු ඇතුළේ තමයි සිද්ධ වෙන්නේ. ඒකෙන් පටන් ගත්තට පස්සේ ඒකෙන් මේකට බහ තෝරාගත්තට පස්සේ ඒකෙන් මේකට අතහුරු කරගත්තට පස්සේ අපිට ටික ටික ටික ටික ක්‍රියාකාරකම් දිගේ යන්න පුළුවන්. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා හෙට මෙන්න මේ වගේ දෙයකට තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් පරිශ්‍රණය කරන්න කැමති කෙනෙකුට කොහොමද ගුරුවරු ආප්තෝපදේශ හදලා කියලා දෙන්නේ ওই තීන තකතිරුකම් පැත්තක තියලා කෙරුවාව නතර කරලා සිද්ධ වෙන දේ මොකද්ද කියලා බලන්න. ඇති හැටිය දකින්න. සිද්ධ වෙන දේ දැක්කටමදී ඒක තව කාටද උත්තරම වශයෙන් කියන්න මේක තමයි වටිනාම සත්‍ය කාටවත් නෑ බෑ කියන්න බැරි. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන්න බැරි සත්‍ය. මොකද ඇති සිදු වෙන දේ. අන්න ඒක කියමන සඳහා අවුරුදු 2600ක ඉතිහාසයක් අපිට තියෙනවා. බුද්ධ ධර්මයේ උත්පන්නවන්සලා ඒක තමයි මේ පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට වනාන්තරේ හරි වැඩ කෙරෙදී බෝසත්වරු බණ කතා කියද්දී වනදේවකණු ඒ වාලියේදී කියලා හිද්ද වෙලා තියෙන්නේ ඕකේ. මේ එළිය නටන තොවිල තමයි ඔය සමාජයේ සිදුවෙන එක. ඒක කක්කා. ඒක සුද්ධ කක්කා. ඒක හොඳටම පේනවා එළියට ගිහලා බලනකොට. හැබැයි මේක ඇතුළෙත් මොකද්ද යනවා. අන්නේ දෙක අතර sannivedanayak නැහැ. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ sannivedana අරගෙන මොකද්ද මේ උද්දේශය හොයාගත්තේ? ඒකෙන් කොච්චරක් බුදුජානන්සේ අපිට මේ ප්‍රත්‍යක්ෂණය කරන්න ඉඩ දීලා තියෙනවද? අපි ඇත්තටම භාවනා කරනකොට ඒකටද භාවනා කරන්නේ. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැක්කකටද අපි මේ ගිහිල්ලා ඉන්නේ නැත්නම් මේ ගූඪ දෙයකට භාවනා කරොත් පිංජිද්ද වේ දිව්‍ය ලෝකයයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පෙනේ. ඒ වගේ මේ ගූඩයක්ද නැත්නම් එහෙම නැත්නම් කියනවා නම් গুপ্ত දෙයක්ද? එහෙම නැත්නම් භාවනා කරන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස අත් දකින්න පුළුවන්. අත් විඳින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් sannivedanaya කරන්න පුළුවන් දෙකක්ද කියන එක පටන් ගන්න දිට්ඨි විසුද්ධියෙන් තමයි. එතෙන් එනකන් ගුඩයක් තියෙනවා. එතෙන් එනකන් භූත ගතියක් තියෙනවා. ඊට එනකන් මහා මේක මේ අද්භූත ගතියක් මම අපාන්න හදනවා. නැත්තම් මෙහෙමයි කියන්න තියෙන්නේ. ඔය දිට්ඨි විසුද්ධියට එනකන් බුද්ධ ආගම තියෙනවා. දිට්ඨි විසුද්ධියෙන් එහාට බුද්ධ ආගමක් නැහැ. බුද්ධ ධර්මයේ විතරයි ඉතුරු වෙන්නේ. ඒකට මම හිතනවා උඟ දෙනකොට ඕවා කිව්වොත් රැට නිින්ද යන එකක් නැති වෙයි කියලා. මේ ආවම තරියට බයිනවා. මේ බුද්ධ පූජාවක්වත් යන්නේ නැහැ. මල් පාරක් පූජා කරන්නේ නැහැ. බුදුහාමරට වඳින්නෙත් නැහැ. මොන කෝලමක් කරුණාවක් දන්නේ නැහැ. ගෙදර හිටියනම් මේ වෙලාවේ බුද්ධ පූජාව තියාගන්න තිබ්බයි කියලා කට්ටියට හරිය අප්සෙට්. මේ දානයක් දී ගන්න විදියක් නැහැ. සාදු සාදු කියලා බෝව ගහ වටේ යන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ දිට්ඨි විසුද්ධිය සුද්ධ වෙලා එනකොට එක්ක බඩේලියේයි. එහෙම නැත්නම් රිට්‍රීට් එකේ යයි. එනිසා අපි හෙටට හම්බෙමු කොහොමද මේ මේ ගැන දන්න කියන තීරමක් ඇති ගුරුවරු මේ ආප්තෝපදේශ මාර්ගයෙන් කෙනෙකුට මේ ditthi vittuddhiya ප්‍රත්‍යක්ෂණය කරගන්න උගන්වන හැටි ඒ සුදුසු කණ්ඩික ඔක්කොගෙම තියෙනවා. ඒකත් ඉගෙන ගත්තට පස්සේ අපිට ඒක අත්ලක් වෙයිද එහෙම නැත්නම් ඒක සමීකරණයක් වෙයිද ය아가න්න පුළුවන් වෙයිද කියන එක අපි හිත අපේක්ෂා කරමු අද කාල වේලා ගත වෙච්ච නිසා මෙතනින් ධර්ම දේශනා නතර කරනවා කෙසේ නමුත් මේ කියන ලද කොටස් සිළු දෙනාටම නැවත සලකා බලලා ඇති හැටි දැක් ගැනීමට අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා